අද අපි කතා කරන්න යන්නේ බෞද්ධ දර්ශනයේ හදවත වගේ තියෙන සංකල්පයක් ගැන. ඒ තමයි චතුරාර්ය සත්‍ය. හ්ම්. හැබැයි අපි මේකේ අර දාර්ශනික පැටලිලි ගැනම කතා කරන්න නෙමෙයි යන්නේ. අපිට ලැබිලා තියෙන මුලාශ්‍ර ටික අරගෙන අපි බලන්න යන්නේ මේකේ පළවෙනි සත්‍ය. ඒ කියන්නේ දුක පිළිබඳ සත්‍ය අපේ එදිනෙදා ජීවිතයට කොහොමද බලපාන්නේ කියලා. ඔව්. ගොඩක් අය හිතනවා බුදුදහම කියන්නේ හැමදේම දුකයි කියලා දකින අසුභවාදී දෙයක් කියලා. අද අපි මේ ගැඹුරු විමසුමෙන් බලන්න හදන්නේ මේක ඇත්තටම අසුභවාදී කතාවක්ද නැත්නම් ජීවිතය එක්ක ගනුදෙනු කරන්න උදව් වෙන ප්‍රායෝගික මෙවලුමක්ද කියන එක. ඔය කාරණය හරිම වැදගත්. මොකද මේ සාකච්ඡාව පටන් ගන්න කලින්ම අපි තීරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ මූලාශ්‍ර වලට අනුව චතුරාර්ය සත්‍ය කියන්නේ නිකම්ම මතයක්වත් දර්ශනයක්වත් නෙවෙයි. ඒක විස්තර කරන්නේ කවදාවත් වෙනස් නොවන නියත යථාර්ථයක් විදිහට. ඒ කියන්නේ ඒ කියන්නේ මේක තත හෙවත් සත්‍යයි. අවිතත ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. අනන්‍යත ඒ කියන්නේ වෙන දෙයක් බවට පත් වෙන්නෙත් නැහැ. ඉතින් අපි කතා කරන්නේ දාර්ශනික අදහසක් ගැන නෙමෙයි විශ්වයේ මූලික නීතියක් ගැන වගේ දෙයක්. හරි. ඒ රාමුව ඇතුලේ ඉඳන් කතා කරද්දි තමයි මේකේ ගැඹුර තේරෙන්නේ. එහෙනම් අපි කෙලින්ම මාතෘකාවට බහිමු. දුක. හ්ම්. බුදුන් වහන්සේ මේක හඳුන්වලා තියෙන්නේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා. ඒ කියන්නේ මීට පෙර කවදාවත් අහලා නැති දෙයක් කියලා. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම අලුත් සොයා ගැනීමක්. ඔව්. මේක නිකම්ම වේදනාව, කඳුල, දුක කියන වචනවලට සීමා වෙන්නේ නැහැ නේද? ඊට වඩා පුළුල් අර්ථයක් තියෙනවා නේද? හරියටම. සාමාන්‍ය ව්‍යවහාරයේ දුක කියන වචනයට වඩා ගොඩක් ගැඹුරු අර්ථයක් මෙතන තියෙනවා. මේක තේරුම් ගන්න මූලාශ්‍රවවල දුකෙහි ස්වභාවය පැති හතරකින් විග්‍රහ කරනවා. එකක් තමයි පීලනට්ඨ. ඒ කියන්නේ හැම වෙලාවෙම යම්කිසි පීඩනයක්, තෙරපීමක් තියෙන ස්වභාවය. හරි. අනිත් එක සංකතටට්ඨ. ඒ කියන්නේ හැම දෙයක්ම හේතු නිසා හටගෙන නිරන්තරයෙන් වෙනස් වෙන ස්වභාවය ඊළඟට ਸੰతాපනට්ට ඒ කියන්නේ ඇතුළතින් අපිව දවන තවන ස්වභාවයක් තියෙනවා හරියට යටින් ගින්දරක් තියනා වගේ හැඟීමක්. ඔව්. අන්තිම එක තමයි විපරිණාමට්ට. ඒ කියන්නේ නිරන්තරයෙන් වෙනස් වීම. මේ ඔක්කොම එකතු වුණාම තමයි දුක්ඛ කියන සංකල්පය සම්පූර්ණ වෙන්නේ. ওই හේතු නිසා හටගත්තා ඒ කියන්නේ එක දෙයක් නෙමෙයි ගොඩක් දේවල් එකතු වෙලා හැදුන දෙයක් කියන එකට මූලාශ්‍රවල තිබුණු උපමා දෙකක් මගේ ඔළුවට ආවා. එකක් තමයි වතුර රැලි උඩ තියෙන හඳේ හැවණල්ල දිහා බැලුවම ඒක එක රූපයක් වගේ පෙනුනට වතුර වයි වෙනකොට කෑලි කෑලි වලට කැඩිලා යනවා. ඔව් ඒක හරිම ලස්සන උපමාවක්. අනික තමයි එකට ගුලිවලා නලියන පණුවන් ගොඩක් වඩේ කියන එක. ඒක ටිකක් අප්‍රසන්න රූපයක් වුණාට අදහස පෑදලි. දුක කියන්නේ එකපාර අල්ලල්ලායින් කරන්න පුළුවන් තනි දෙයක් නෙමෙයි. හරියටම ඒක ගොඩක් දේවල් පැටලිලා හැදිච්ච සංකීර්ණ ක්‍රියාවලියක්. ඔව්. ඒ පණුවන් ගොඩේ උපමාව හරිම ප්‍රබලයි. මොකද තනි පණුවෙක් නම් අල්ලලායින් කරන්න පුළුවන්. ඒත් පණුවන් ගොඩක් එක්ක ගනුදෙනු කරන එක ඊට වඩා සංකීර්ණයි. ඒ වගේ තමයි දුක කියන ක්‍රියාවලිය තේරුම් ගන්න නම් ඒක හැදිලා තියෙන හේතු ගොඩක් දිහා බලන්න වෙනවා. ඒක නිකම්ම නිකම් අසුභවාදී වීමක් නෙමෙයි ප්‍රශ්නය හරියටම හඳුනා ගැනීමක්. හරියට වෛද්‍යවරයෙක් ලෙඩේ හරියටම හඳුනා ගන්නවා වගේ. එහෙනම් අපි බලමු මේ ක්‍රියාවලිය ජීවන චක්‍රය ඇතුලේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉපදීම, වයසට යෑම, මරණය. මේ තුන ගැන කතා කරමු. මුලින්ම ඉපදීම. සාමාන්‍යයෙන් අපි ඉපදීම සමරනවා. ඒක මංගල අවස්ථාවක්. ඒත් මට මේ මූලාශ්‍රවල හම්බුන එක කතාවක් තමයි සිද්ධාර්ථ කුමාරයාට පුතෙක් ඉපදුනාම එයා කිව්වේ රාහු ජාතෝ බන්ධනං ජාතං කියලා. බන්ධනයක් හටගත්තා කියලා. ඔව්. ඒ කියන්නේ රාහු ඉපදුනා බන්ධනයක් හටගත්තා කියලා. මට නම් මේක ටිකක් සැර ප්‍රකාශයක් වගේ දැනෙන්නේ. අපි හැමෝම සමරන දෙයක් බන්ධනයක් කියලා කියන එක ගොඩක් අයට පිළිගන්න අමාරුයි නේද? අනිවාර්යෙන්ම. ඒක තමයි මේ දර්ශනයේ තියෙන පෙරලිකාර ස්වභාවය. ඒක අපේ සාමාන්‍ය චින්තනයට අභියෝග කරනවා. මෙතන බන්ධනය කිව්වේ දරුවට තියෙන වෛරයකින් නෙමෙයි. ඒ බැදීම නිසා අනාගතයේදී ඇතිවෙන්න පුළුවන් දුක, වෙන්වීම, වගකීම් කියන යථාර්ථය දෙකීම. තව ගැඹුරට ගියොත් මේ මූලාශ්‍රවල ඉපදීම කියන එක නිර්වචනය කරන විදිය හරිව පුදුමයි. විනය නීතිවල තියෙනවා භික්ෂුවක් උපසම්පදා කරන්න අවුරුදු 20ක් සම්පූර්ණ වෙන්න ඕන කියලා. ඕ. එක අවස්ථාවක අවුරුදු 19යි මාස ගාණක් වුණු තරුණයෙක්ව උපසම්පදා කරන්න ඕන වෙනවා. එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා වයස ගණන් කරන්න ඕන භෞතික උපන් දවසේ ඉඳන් නෙමේ මව් කුසේ පිලිසිඳගත් මොහොතේ ඉඳන්. මොකක්ද? ඔව් ඒ කියන්නේ විඥාණය පහළ වුණු දවසේ ඉඳන් කියලා. ඒ කියන්නේ භික්ෂුවකගේ නීතිමය වයස ගණන් ගන්නේ පිළිසිඳගත්ත දවසේ ඉඳන් ඒකනම් පුදුම සාගතයි. ඒක අද කාලේ තියෙන ජීව විද්‍යාත්මක අදහස් එක්කත් යම්තාක් දුරට ගැලපෙනවා. ඔව්. ඒකෙන් පේනවා ඉපදීම කියන එක යාලා දැක්කේ එක මොහොතකේ සිදුවීමක් විදිහට නෙමෙයි ක්‍රියාවලියක ආරම්භයක් විදිහට කියලා. හරියටම. ඒක තමයි එදිනදා ගිහි ජීවිතයටත් අදාළ වෙන්නේ. අපි හැම දෙයක් දිහාම බලන්නේ සිදුවීම් විදිහට. නමුත් මේ දර්ශනයෙන් කියන්නේ හැම දෙයක්ම ක්‍රියාවලියක් කියලා. ඒ ක්‍රියාවලිය තේරුම් ගත්තම ඒකට ප්‍රතිචාර දක්වන විදිය වෙනස් වෙනවා. හරි. ඉපදීමෙන් පස්සේන ජරාව එහෙමත් නැත්නම් වයසට යාම ගැන කතා කරමු. මූලාශ්‍රවල කියවෙනවා Taman වයසට යන්නේක ගැන පරිේෂණ කරන්නේ මිනිස්සයා විතරයි කියලා. අනිත් සත්තු එක නිකම් වෙන්නරලා ඉන්නවා. අපි එහෙම නැහැ. අපි ඒක නවත්තන්න, හංගන්න, පස්සට දාන්න හදනවා. අද කාලේ තියෙන රූපලාවන්‍ය කර්මාන්තේ මහලු මඩම් කියන්නේ මේ යථාර්ථයෙන් පැනලා යන්න දරන උත්සාහයක් නේද? ඒක හොඳ නිරීක්ෂණයක් සිද්ධාර්ථ කුමාරුගේ කාර්යවෙත් ඒකම වෙන්නේ. ශුද්ධෝදන රජතුමා උත්සාහ කරන්නේ වයසට ගිය ලෙඩ වෙන අයව කුමාරයාගේ ඇස් වලින් හංගන්න. ඔව්. ඒත් යථාර්ථය හංගන්න බෑ. ඒක කවදා හරි මතුවෙනවා. භාවනා කරන කෙනෙකුට මේ ජරාව කියන එක මොහොතින් මොහොත අත්දකින්න ලැබෙනවා. අක්ම හට ගන්නවා ටික වෙලාවක් තියෙනවා නැති වෙලා යනවා. ඒකට කියනවා උත්පාද තිති භංග කියලා. ඒක තමන්ගේ ශාරීරිය තුලම අත්දකිනකොට එළියේ තියෙන වයසට යාම කියන එක ගැන තියෙන බය අඩු වෙනවා. මොකද ඒකට ඒ ක්‍රියාවලියේම කොටසක් විතරයි කියලා තේරෙනවා. එතකොට ඒ ක්‍රියාවලියේ අනිවාර්ය අවසානය තමයි මරණය. අපි කතා කරන්න අකමැතිම මාත්‍රකාව. ඔව්. බටහිර සංස්කෘතින් වෙලා මරණය ගැන කතා කරන එක පවා අසුබ දෙයක් විදිහටයි සලකන්නේ. නමුත් ථේරවාද සම්ප්‍රදායේ මරණානුස්සති භාවනාව කියලා ප්‍රධාන භාවනා ක්‍රමයක්ම තියෙනවා. ඔව්. මරණය ගැන නිතරම සිහි කරන්න කියනවා. මේ ප්‍රවේශ දෙක කොච්චර වෙනස්ද? ඔව්. ඒ වෙනස හරිම පැහැදිලි. එක පැත්තකින් මරණය හංගනෝ අනිත් පැත්තෙන් ඒකට මුහුණ දෙන්න සූදානම් වෙනෝ මේ මූලාශ්‍රවල මරණය සහ සිහිය අතර සම්බන්ධය පැහැදිලි කරන්න හරිම ලස්සන උපමාවක් තියෙනවා. ඒ තමයි හුස්ම ගැනීමේ ක්‍රියාවලිය. කලබල වුණු බය වුණු කෙනෙක් හුස්ම ගන්නේ සෙමින්. නමුත් හුස්ම පිට කරන්නේ වේගයෙන් හති වානවා වගේ. ආ ඔව්. නමුත් භාවනාවෙන් සංසුන් වුණු මනසක් තියෙන කෙනෙක් හුස්ම ගන්නෙත් පිට කරන්නෙත් එකම රිද්මයකට සමබරව. මරණ මංචකයේදී සංසුන් සිහියෙන් යුක්ත මනසක් පවත්වා ගැනීමේ වැදගත්කම තමයි මේකෙන් පෙන්눔 කරන්නේ. ඒක ගැඹුරුයි. චතුර්ථ ධානයේට සමවැදුණු කෙනෙකුගේ හුස්ම ගැනීම පවා නතර වෙන මට්ටමට ශරීරය සංසිඳනම කියලා කියන්නේ ඒ නිසයි. ඒක මරණයට සූදානම් වීමක්. ඒකනම් හරිම ගැඹුරුයි. ඉපදීම, ජරාව, මරණය කියන ලොකු කාරණා පැත්තකින් තිබ්බොත් අපේ එදිනෙදා ජීවිතයේ තියෙන සියුම් දුක් කෙනත් මේ මූලාශ්‍රවල කතා කරනවා. අපි ශෝකය ගැන කතා කරමු. හරි. ශෝකය ඇති වෙන්නේ ඇලීම සහ බැඳීම නිසා කියලා තමයි කියවෙන්නේ. මියගිය දරුවා ගැන වැළපෙන මවකට බුදුන් වහන්සේ දේශනා කරපු කාරණේ මට මතක් වෙනවා. හ්ම්. උන්වහන්සේ අහනා ඔබේ දරුවා ඉපදුණු දවසේ ඔබ සතුටු වුණා. නමුත් ඒ සතුටත් එක්කම කවදා හරි මේ වෙන්වීම සිද්ධ වෙනවා කියන යථාර්ථය ගැන හිතුවද කියලා. ඒක හරිම ප්‍රබල ප්‍රශ්නයක්. ඒක ඇත්තටම ජීවිතය දිහා බලන විදිහ වෙනස් කරන ප්‍රශ්නයක්. තව දෙයක් මේ මූලාශ්‍රවට සඳහන් වෙනවා ද්වේෂය සහ ශෝකය හටගත්තම අපේ සිත මාර්යාගේ කම්මල බවට පත්වෙනවා කියලා. මාර්යාගේ කම්මල? ඔව්. ඒ කියන්නේ මාර්යාට ඕන විදිහට අපේ සිතිවිලි හසුරවන්න පුරුවන් තැනක් බවට පත්වෙනවා. මෙතනදී තවත් රසවත් දෙයක් තියෙනවා. කුරානයේ ඉගැන්වීමක් මේ මූලාශ්‍රවල උපුටා දක්වනවා. මොකක්ද? ඒකේ කියවෙනවා විපතක් ආවම හිත දැඩි කර ගැනීම, ඒ කියන්නේ ද්වේෂය අති කර ගැනීම සාතන්ගෙන් බලයට හසුවීමක් කියලා. ඒකනම් හරිම පුදුම සමානකමක්. ඒ කියන්නේ දර්ශන දෙකෙන්ම කියවෙන්නේ විපතකට ප්‍රතිචාර විදිහට තරහව හෝ වෛරය ඇති කර ගැනීම ඇත්තටම අපිව තවත් අමාරුවේ දාන අධ්‍යාත්මික උගුලක් කියන එකද? ඔව්. වචින වෙනස් වුණාට අදවස් එකයි වගේ. ඒකෙන් පෙන්눔 කරන්නේ මේවා යම්කිසි විශ්වීය මනුෂ්‍ය අත්දැකීම් ගැන කියවෙන දේවල් කියන එක. ඊළඟට තියෙනවා ප්‍රියම්දියෙන් වෙන්වීම සහ අප්‍රියං හා එක්වීම. මේක නම් ඉතින් අපේ ජීවිතේ හැමදාම වෙන දෙයක්. කැමති අයගෙන් දේවල් වලින් ඈත් වෙන්න වෙනවා. අකමැති මිනිස්සු තත්වයන් එක ජීවත් වෙන්න වෙනවා. මේක අපේ ජීවිත පාලනය කරන ප්‍රධාන බලවේග දෙකක් වගේ අකිත්ති ජාතක කතාව මේකට හොඳම උදාහරණයක් නේද? ඔව්. ඒ කතාවෙන් මේකේ උපරිම අවස්ථාව පෙන්눔 කරනවා. අකිත්ති තාපසතුමා තමන්ට තිබුණු අන්තිම ආහාර ටික දන් දෙනවා. එතකොට ශක්‍ර දෙවියන් පහළ වෙලා වරයක් ඉල්ලන්න කියනවා. සාමාන්‍ය කෙනෙක් නම් ඉල්ලන්නේ දානීය බලය වගේ දෙයක්. හරියටම නමුත් අකිත්ති තාපසතුමා ඉල්ලන්නේ හරිම පුදුම වරයක්. එතුමා කියනවා මට නැවත ඔබව දකින්න නොලැබේවා කියලා. මොකද? මොකද ශක්‍ර දෙවියන්ව දැකීම කියන්නේ ප්‍රිය දෙයක්. ඒ ප්‍රිය හමුවීම පවා තමන්ගේ හිතේ ඇලීමක් ඇති කරලා අධ්‍යාත්මික ගමනට බාධාවක් වෙයි කියලා එතුමා තේරුම් ගන්නවා. ආ, ඒ කියන්නේ ප්‍රිය දේවල් පව බන්ධනයක් තියෙනවා. ඔව්, ඒක තමයි අවබෝධය. වල තියෙන සිංහයාගේ සහ බල්ලාගේ උපමාව හරිම ප්‍රායෝගිකයි. ඔව්. ඒක හරිම බලවත් උපමාවක්. කවුරු හරි බල්ලෙකුට ගලකින් ගැහුවොත් බල්ලා දුවන්නේ ගල පස්සෙන්. ගලත් එක්ක තරහ අරගෙන ගල හපන්න හදනවා. හරි. නමුත් සිංහයෙකුට හෙල්ලකින් යන්නොත් සිංහයා කවදාවත් හෙල්ල දිහා බලන්නේ නැහැ. සිංහයා හැරිලා බලන්නේ හෙල්ලේ විසි කරපු කෙනා කවුද කියලා. එයා පහර දෙන්නේ ප්‍රශ්නේ මූලයට. හා ඒකෙන් කියවෙන්නේ අපිට ප්‍රශ්නයක් ආවම අපි ප්‍රතිචාර දක්වන්නේ ප්‍රශ්නේ රෝග ලක්ෂණයට මිසක් ඒකට හේතුවට නෙමෙයි කියන එක හරියට බල්ලා ගලපස්සේ දුවනා වගේ හරියටම උදාහරණයක් විදිහට වැඩේ පරක්කු වුණ එක ගැන තරහ ගන්නව වෙනුවට වැඩේ පරක් වෙන්න හේතුව මොකක්ද කියලා හොයන එක ඒක තමයි සිංහයා වගේ ප්‍රශ්නයට මුහුණ දෙන විදිහ හරියටම එදිනෙදා ජීවිතේදී මේක අපිට නිතරම අදාළ කරගන්න පුරුවම්. කවුරු හරි අපිව විවේචනය කළාම අපි තරහ ගන්නේ වචන එක්ක. ඒ තමයි ගල. ඒත් සිංහෙක් වගේ හිතුවත් අපි අහන්න ඕන ඇයි මේ මිනිස්සය මෙහෙම කිව්වේ? එයා එහෙම කියන්නේ හේතුව මොකක්ද? ඒ කියපු දේ ඇතුලේ යම්කිසි සත්‍යයක් තියනවද කියලා. එතකොට අපි ප්‍රශ්නේ මූලයට යනවා. ඒක ඇත්ත. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේත් ඒ වගේ. රෝග ලක්ෂණ වලට බෙහෙත් කරනවා වෙනුවට රෝග නිදානය හොයාගෙන යන එක. ඔව්. ඉතින් අද අපි කතා කරපු දේවල් දිහා බැලුවම දුක කියන එක නිකම්ම නිකම් අශුභවාදී අදහසක් නෙවෙයි කියලා පැහැදිලි. ඉපදීම, මරණය වගේ ලොකු දේවල් වල ඉඳලා එදිනදා ජීවිතේදී හමුවන පොඩි පොඩි කලකිරීම් දක්වා මේ හැමදේම යම්කිසි ක්‍රියාවලියක කොටසක්. ඔව්. මේක තේරුම් ගැනීම යථාර්ථය පැහැදිලිව දැකලා ඒකෙන් මිදීමේ මාර්ගයට පිවිසෙන්න තියෙන පළවෙනි අත්‍යවශ්‍යම පියවර කියලායි මට හිතෙන්නේ. ඔව්. අවසාන වශයෙන් තවත් ගැඹුරු කාරණයක් ගැන හිතන්න දෙයක් ඉතුරු කරන්නම්. බූලාශ්‍රවල කියවෙනවා අපි සාමාන්‍යයෙන් මේක තමයි ඇත්ත කියලා දෙයක් පිළිගන්නේ කරුණු පහක් මත පදනම් වෙලා කියලා. ඒ තමයි ශ්‍රද්ධාව නිසා, තමන්ගේ රුචිකත්වය නිසා, પરම්පරාවෙන් අහගෙන ආපු නිසා, තර්කයට ගැළපෙන නිසා සහ තමන්ගේ දෘෂ්ටියට ගැළපෙන නිසා. හරි. නමුත් බුදුන් වහන්සේ දේශනා කරනවා ඔබ ඊතා ශ්‍රද්ධාවෙන් පිළිගන්න දෙය අසත්‍යක් වෙන්න පුළුවන්. ඔබ තරය ප්‍රතික්ෂේපය කරන දෙෙහි සත්‍ය තිබෙන්න පුළුවන් කියලා. හ්ම්. එහෙමනම් මේකෙන් අපිට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. අපි හිතන අපි විශ්වාස කරන දේවල් වලින් එහාට ගිහින් සැබෑම සත්‍ය කුමක්ද කියලා අපි වටහා ගන්නේ කොහොමද? ඒක සමහර විට මේ මුළු සාකච්ඡාවෙම ඉතිරි වෙන ගැඹුරුම ප්‍රශ්න වෙන්න ඇති. අද අපිත් එක්ක එකතු වෙන හැමෝටම සුබ දවසක්. සුබ දවසක්. අද අපි ටිකක් ගැඹුරට යන්නයි හදන්නේ. අපිට සවන් දෙන්නේ කියවපු මූලාශ්‍රය ටිකක් තියෙනවා. ඔව් මේවා මහා සතිපට්ඨාන සූත්‍රයේ පදනම් කරගත්තු ධර්මදේශනා මාලාවකින් නේද? හරියටම. ඉතින් අපි ආරමුණ තමයි මේ ගැඹුරු ඉගැන්වීම් අරගෙන අපි මේ කාර්යබහුල ජීවිතයේ වලට නූතන ගිහි ජීවිතයට ගලපගන්නේ කොහොමද කියලා හොයන එක. ඒක තමයි වැදගත්ම දේ. මේක කටපාඩම් කරන දර්ශනයක් නෙමෙයි. නෑ. මේක ප්‍රායෝගික පියවරෙන් පියවර යන්න පුරුවන් මාර්ගයක් විදිහට තේරුම් ගන්නයි අපි උත්සාහ කරන්නේ. හොඳයි. අපි එනම් මුලින්දම පටන් ගමු. මේ මූලාශ්‍රවලේ කියනවා තේරවාද බුදුදහමේ සම්පූර්ණ ගොඩනැගිල්ලම රඳා පවතින්නේ චතුරාර්ය සත්‍යය කියන අත්‍තිවාරම මත කියලා. අනිවාර්යෙන්ම මොකද අත්‍තිවාරමක් නැතුව කිසිම දෙයක් හදන්න බෑනේ. ඒක ශක්තිමත් වෙන්න ඕන. ඒක පොඩ්ඩක් හෙල්ලුනොත් ඔක්කොම ඉවරයි. උඩ තියෙන ඔක්කොම කඩාගෙන වැටෙනවා. චතුරාර්ය සත්‍යය කියන්නේ බුදුදහමේ හදවත වගේ. හ්ම් මෙන්න මේ කාරණය මට ඇත්තටම වැදගත් කියලා හිතුණා. මේ මූලාශ්‍රවල චතුරාර්ය සත්‍ය විස්තර කරන්න වචන තුනක් පාවිච්චි කරනවා. ඔව්. තත ඒ කියන්නේ එය එසේමයි ඒක සත්‍යයක්. ඊළඟට අවිතත ඒ කියන්නේ එය වෙනස් වෙන්නේ නැහැ. සහ අනන්‍යත ඒ කියන්නේ එය අන් ආකාරයකට වෙන්න බෑ. යම්කිසි සත්‍යයක් මේ තරම් নিরপেক্ষයි වෙනස් කරන්න බෑ කියලා කියන එක පිටිපස්සේ තියෙන ගැඹුරු අර්ථය මොකක්ද? ඒක ටිකක් දැඩි ප්‍රකාශයක් වගේ නේද ඇහෙන්නේ? ඔව් ඒක දෙඩි ප්‍රකාශයක් තමයි. මොකද ඒකේ තියෙන බර එච්චරයි. මෙතනදී අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේක කවුරු හරි හිතලා හදාගත්ත දාර්ශනික මතවාදයක් නෙවෙයි කියන එක. මූලාශ්‍රවල පැහැදිලිවම උපුඩ දක්වනවා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන පාඩය. ඒ කියන්නේ ඒකේ සරල තේරුම මීට පෙර කිසිදා නොයසූ විරු ධර්මයක් කියන එක. ඒ කියන්නේ බුදුන් වහන්සේ මේ සත්‍ය වෙන ගුරුවරයෙක්ගෙන් ඉගෙනගත්ත දෙයක්වත් පොතකින් කියවපු දෙයක්වත් නෙවෙයි. ඒක සොයා ගැනීමක්. හරියටම උන්වහන්සේ විසින්ම තමන්ගේ ප්‍රඥාවෙන්ම අවබෝධ කරගත් දෙයක්. නිර්මාණයක් නෙවෙයි සොයා ගැනීමක්. ඒකයි ඒකේ සුවිශේෂී බව සහ ඒ নিরপেক্ষ බව රැඳිලා තියෙන්නේ. ඒක පැහැදිලි. ඒරම මේ අත්තිවාරම ඉඳන් අපි පොඩ්ඩක් ප්‍රායෝගික පැත්තට බහිමු. භාවනාව කිව්වම අපි ඔළුවේ මැවෙන්නේ හරිම නිස්කලංක සාමකාමී දෙයක්නේ. ඔව් සැප පහසු දෙයක් කියලා තමයි ගොඩක් අය හිතන්නේ. ඒත් මේ මූලාශ්‍රවල කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. ඒක සැපසෙවීමක් නෙවෙයි. භාවනා ආසනයේ ඉඳගෙනම මරණාසන්න දුකකට සමාන වේදනාවකට නිර්භයව මුහුණ දීමක් කියලා. ඔව් ඒක තමයි ගමනේ හැරෝම් ලක්ෂය. ඒ ශ්‍රීජු නොබියව මුහුණදීමේ අත්දැකීම තමයි කෙනෙක්ව ලෞකික මට්ටමින් ලෝකෝත්තර තලයට ගෙනියන පාලම වෙන්නේ. ඒ කොහොමද? මෙහෙමයි අපි භාවනාව පටන් ගන්නකොට මුලින්ම ඕලාරික දුක, ඒ කියන්නේ කය වෙහෙසෙනකොට දැනෙන වේදනාවක් දකිනවා. ඒක විඳ දරාගෙන ඉස්සරහට යනකොට රූපාවචර ධානවලට යනකොට සියුම් සැපයක් දැනෙනවා. ගොඩක් අය හිතන්නේ ගමනේ එතනින් ඉවරයි කියලා නේද? ඔව්. ඒත් එතන නෙවෙයි නවාතනේ. ඒ රූප ලෝකියත් ඉක්මවලා අරූප ලෝකවලට යනකොට අන්තිමට ඉතුරු වෙන්නේ සියුම් දුකක් කියන යථාර්ථය. ඒකත් අතහරින්න ඕන කියන තැනට එනවා. එතකොට දුක කියන එකෙන් පැනලා යනවා නෙවෙයි. නෑ. ඒක මෙදින්ම යන ගමනක් මේක. හරියටම දුක හරියටම අවබෝධ කරගන්න එක මූලාශ්‍රවල තියෙන උපමාවකට අනුව හරියට කකුල් හතරේ පුටුවක ප්‍රධාන කකුලක් කඩනවා වගේ වැඩක්. ආ, එක කකුලක් කැඩුවම මුළු පුටුවම කඩාගෙන වැටෙනවා. ඒ වගේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනකොටම දුකට හේතුව, ඒ කියන්නේ සමුදය පේන්න පටන් ගන්නවා. තණ්හාව. ඔව් තණ්හාව ඒක දකිනකොටම ඒක නැති කරන්න පුරුවන් කියන හැකියාව නිරෝධිය පේනවා. ඒකට යන පාර මාර්ගය ඉබේම පැහැදිලි වෙනවා. ඔක්කොම කිනකට සම්බන්ධයි. ඒකනම් ප්‍රබල උපමාවක්. ඉතින් ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයේදී මේ දුක කියන එක අපි අඳුරගන්නේ කොහොමද? මූලාශ්‍රවල මේක හරිම නිශ්චිතව බෙදලා දක්වනවා. අපි ඒ ගමනේ ආරම්භයේ ධම්ම බලමු. ජාතිය. ඒ කියන්නේ ඉපදීම. සාමාන්‍යයෙන් ලෝකෙ ඉපදීම කියන්නේ උත්සවයක්නේ. උපන්දින සමරනෝ. ඔව් හැමෝම සතුටු වෙනවා. ඒත් ආර්ය දෘෂ්ටියෙන් බැලුවම ඒක දුක්ඛ චක්‍රයේ ආරම්භය. රාහුල කුමාරයා ඉපදුන වෙලාවේ සිදුහත් කුමාරයා කියපු ප්‍රකාශය මේකට හොඳම උදාහරණයක්. රාහු ජාතෝ බන්ධනං ජාතං. රාහුවේ කුපන්නා බැම්ම කුපන්නා කියලා. ඔව්. ඒක බැඳීමක්. අනාගත දුකට හේතුවක් විදිහටයි දැක්කේ. මට තව ප්‍රශ්නයක් තියෙනවා. බුදුන් වහන්සේගේ ඉපදීම, බුදු සහ පිරිනුවන් පෑම මේ තුනම වෙසක් පුන් පොය දවසක සිද්ධවීමේ විශේෂ අර්ථයක් තියෙනවද මොකද මූලාශ්‍රවල කියනවා ඉපදීම විතරක් සමරුවානම් බෞද්ධයන්ටත් උපන්දෙන සමරාණ තිබුණා කියලා. ඒක හරිම ගැඹුරු ආදර්ශයක්. ඒකෙන් කියවෙන්නේ ඉපදීම කියන එක තනියෙන් සමරන්න තරම් දෙයක් නෙවෙයි කියන එකයි. ඒක සම්පූර්ණ චක්‍රයක එක කොටසක් විතරයි. ඉපදීමක් තියෙනවා නම් ජරාව, ව්‍යාධි, මරණය කියන දේවල් අනිවාර්යයෙන්ම එනවා. ඒ චක්‍රේ නිතරවීම, ඒ කියන්නේ බුද්ධත්වය සහ චක්‍රය අවසන් කිරීම, ඒ කියන්නේ පිරිනිර්වාණය කියන කාරණාත් එක්ක එකට තියලා බලන්න කියන පණිවිඩය තමයි ඒකෙන් දෙන්නේ. එතනින් අපි එනවා ඊළඟ එකට. ජරාව. ඒ කියන්නේ වයසට යෑම. මේක නම් අනිත්‍ය කියන සත්‍ය දකින්න තියෙන හොන්නව කණ්ණාඩියක්. හ්ම්. ඒක නම් ඇත්ත. සමාජයක් විදිහට අපි වයසට යන එක හංගන්න කොච්චර උත්සාහ කරනවද? රැලි වලක්වන්න ක්‍රීම් ගානවා සමාජ මාධ්‍යවල ෆිල්ටර්ස් දානවා හරියට සිදුහත් කුමාරයාට රජතුමා මහලු අයව පෙන්න නොදි හැංගුවා වගේ ඒත් යථාර්ථයෙන් පැනලා යන්නේ කාටවත් බෑනේ බෑ යෝගාවචරේකට නම් ජරාව කියන්නේ හරිම වටිනා පාඩමක් මොකද දේහයේ වෙනස් හරහා තමයි උපාද හට ගැනීම තితి පැවතීම සහ දි รา යෑම සහ භංග නැසී යෑම කියන ත්‍රිලක්ෂණය එකටම දකින්න ලැබින්නේ. ඊයේ තිබුණ ශක්තිය අද නැහැ. ඔව්. අද තියෙන පෙනුම හෙට නැහැ. මේ යථාර්ථය දකිමින් ඇතිවන ගැඹුරු ප්‍රඥාවට තමයි මූලාශ්‍රවල සම්මසන ඥානය කියලා කියන්නේ. ඊළඟට එන්නේ අපේ මනසට දැනෙන දුක්. ශෝක, පරිදේව, ශෝකය සහ වැළපීම. අවුරුදු ගාණක් මහන්සි වෙලා හදාගත්ත දෙයක් නැත්තම් ආදරය කරපු කෙනෙක් නැති වුනාම දැනනේ දරාගන්න බැරි වේදනාවත් එක්ක කටයුතු කරන්නේ කොහොමද? මෙතනදි තමයි යෝගාවචරයාගේ ක්‍රමය සාමාන්‍ය කෙනාගේ ක්‍රමයෙන් වෙනස් වෙන්නේ. සාමාන්‍ය කෙනා එක්කෝ ඒ දුක යටපත් කරනවා නැත්නම් ඒකෙම ගිලෙනවා. ඔව් නාග යෝගාවචරයා ද්වේෂය ශෝකය යටපත් කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ඒක ධර්මතාවයක්. හිතේ ඇතිවෙන ස්වභාවික සංසිද්ධියක් විදියට නිරීක්ෂණය කරනවා. ඒකට කියනවා ධම්මානුපස්සනා කියලා. ඒ කියන්නේ මෙන්න ද්වේෂය ඇති වුණා, මෙන්න ඒක තියෙනවා, මෙන්න ඒක නැති වෙලා යනවා කියලා බලාගෙන ඉන්න එකද? හරියටම. හැංගීමට වහලෙක් නොවි ඒකේ නිරීක්ෂකෙක් බවට පත්වීම. මූලාශ්‍රවලට අනුව විපස්සනා භාවනාවේ තීරණාත්මක හැරවුම් ලක්ෂය තමයි මේක. ඒක ප්‍රබලයි. ඊළඟ උගුල තමයි අප්‍රිය අය එක්ක ඉන්න සිදුවීම සහ ප්‍රිය අයගෙන් වෙන් වෙන්න සිදුවීම. ඔබතෝ කෝටිකයක්. ඔව් රැකියා ස්ථානයේ ඉන්න අපසන්න කෙනෙක් නැත්තම් ආදරය කරන අය රට යනකොට දැනෙන දුක මේකෙන් ගැලවීමක් නැද්ද මේ දුක් දෙකටම මූලය එකම තැනකයි තියෙන්නේ ඒ තමයි තණ්හාව සහ මම මගේ කියලා දේවල් තඩින් අල්ලාගෙන සිටීම මේ මූලාශ්‍රවල අකිත්ති ජාතක කතාව එනවා අකිත්ති තාපසයා හැම සැප සම්පතක්ම අතහැරලා ගියා අන්තිමට ශක්‍ර දේවේන්ද්‍රය ඇවිත් වරයක් ඉල්ලන්න කිව්වම එතුමා ඉල්ලන්නේ මීට පස්සේ මට ඔබව දකින්න නොලගේවා කියලා. ඒ කියන්නේ දිව්‍යන්ගේ රජ්ජුවන්ව දකින්න එකත් බාධාවක් කියලා දැක්කද? ඒක ටිකක් අන්තගාමී නැද්ද? ඒක තමයි කාරණය. ඒ ප්‍රිය දැකීම, ඒ ප්‍රසන්න අත්දැකීම පවා තමම්ගේ සමාධියට බාධාවක් කියලා එතුමා දකිලවා. ඒ කියන්නේ ප්‍රිය දෙයට ඇලීමත් අප්‍රිය දෙයට ගැටීමත් කියන කාසිය දෙපැත්තම දුකට හේතුවක්. ඊළඟට එන දුක නම් මම හිතන්නේ අපිට වඩාත්ම සමීපයි යම් පිච්ඡං නොලබති. ඒ කියන්නේ කැමති දේ නොලැබීම. මේක නම් අපි හැමෝම හැමදාම අත්දකින දෙයක්. ඔව්. උසස් වීමක් බලාපොරොත්තු වෙනෝ ඒක ලැබෙන්නේ නැහැ. වාහනේ තදබදයක් නැතුව ගෙදර යන්න හිතනෝ ඒත් ඒක වෙන්නේ නැහැ. මෙතනදී මේ මූලාශ්‍රයවල ගිහි ජීවිතයට හරිම ප්‍රයෝජනවත් ප්‍රබල මෙවලමක් හඳුන්වා දෙනවා. ඒ තමයි සතර සම්පජඤ්ඤය. සතර සම්පජඤ්ඤය. ඔව් ඒ කියන්නේ ජීවිතයේ යම් බාධාවක් ආවම ක්ෂණිකව ප්‍රතිචාර දක්වනව වෙනුවට සිහියෙන් කරුණු හතරක් ගැන විමසන එක. උදාහරණයක් විදිහට පළවෙනි එක සාත්තක සම්පජඤ්ඤය. ඒ කියන්නේ මම මේ කරන්න යන දේ අරමුණ මොකක්ද කියලා තමන්ගෙන් මහන එක. ආ ඒ කියන්නේ රැකියාවේදී කවුරු හරි කරපු දෙයකට කේන්ති ගිහින් සැර ඊමේල් එකක් යවන්න කලින් මම මොහොතක් නතරලා අහන්න ඕන මගේ ඇත්ත අරමුණු ප්‍රශ්නේ විසඳ ගන්න එකද නැත්නම් මගේ තරහ පිට කරගන්න එකද කියලා. හරියටම. ඒ ප්‍රශ්නේ අහනකොටම උත්තරේ වෙනස් වෙනවා. ඔව් නේද? ඒ වගේම තමයි සප්පාය සම්පජඤ්ඤ මේක මට යෝග්‍යද ගැලපෙනවද කියලා බලන එක. මේ විදිහට ප්‍රශ්නේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරනව වෙනුවට ඒකේ මූලයටම යන්න හිත පුරුදු කරන එකට මූලාශ්‍රවල කියනවා සිංහගතිය කියලා. සිංහගතිය. ඔව්. සිංහයා තුවාල වුණාම තුවාලේ ලෙවකකා ඉන්නේ නැහැ. තුවාලේ ඇතිකලේ කවුද කියලා හොයාගෙන යනවා. ඒ වගේම අපි ප්‍රශ්නේ මූලයටම පිළියම් යොදන්න ඕන. ඉතින් මේ කතා කරපු ಜಾති, ජරා, ශෝක, ප්‍රියප්‍රිය මේ සියල්ලේම පොදු හරය කුමක්ද? මේ විවිධ දුක් වර්ග ඔක්කම එකට ගැට ගහන පොදු නූල මොකක්ද? මූලාශ්‍රවල අවසාන වශයෙන් පෙන්වා දෙන්නේ මේ හැමදේම ගැට ගැහිලා තියෙන එකම දනකටයි. පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන ඇල්ම. ඒ කියන්නේ අපේ රූපය, වේදනාව, සංඥා, සංකාර සහ විඥාණය. කියන මේ දේවල් මම මගේ කියලා තදින් අල්ලගෙන ඉන්න එක. දුක තියෙන්නේ පිටත සිදුවීමක නෙමෙයි ඒ සිදුවීමට අපි දක්වන ප්‍රතිචාරය තුළයි. ඒක ටිකක් ගැඹුරුයි. තව ටික සරල කරගන්න පුළුවන්ද? පුරුවන්. ඒකට තමයි මාළුමන්නේ පුත්ත තෙරුන්ගේ කතාව හුනම උදාහරණය. උන්වහන්සේ වයසට ගිහින් මහන් වෙලා බුදුන් වහන්සේගෙන් කෙටි භාවනා ක්‍රමයක් ඉල්ලනවා. වෙලාව මදි නිසා. ඔව්. එතකොට බුදුන් වහන්සේ දේශනා කරන්නේ අර ගැඹුරුම උපදේශය. දිත්තේ දිටමත්තං දුටු දෙය දුටු පමණින් තබන්න. ඇසූ දෙය ඇසූ පමණින් තබන්න. ඒ කියන්නේ කවුරු හරි මට බැන්නොත් ඒක මට කරපු අපාශයක් කියලා කතාවක් ගොතනෝ වෙනුවට ශබ්ද තරංගයක් මදි කනට ඇතුළු වුණා කියන මූලික අත්දැකීම පමණක් දකින්න කියන එකද මම කියන කතාව එකට එකතු නොකර ඉන්න එකද නියමටම තේරුම් ගත්තා ඒ අර්ථකතන විනිශ්චයන් කතන්දර එකතු නොකර වර්තමාන මොහොතේ අත්දැකීම ඒ විදිහටම දකින්න පුරුදු වෙන එක දුක තියෙන්නේ සිදුවීමේ නෙමේ අපේ වට ගොතන කතාවේ. මම හිතන්නේ මෙතන තියෙන ප්‍රායෝගිකව ගත යුතු වැදගත්ම පාඩම තමයි භාවනාව කියන්නේ සිතේ විසිරීම සම්පූර්ණයෙන් නවත්තන එක නෙවෙයි. සිත විසිරී ගිය බව දැනගන්න එක කියන එක. ඒක තමයි සිහිය. ඔව් ඒක අසාර්ථක වීමක් නෙමෙයි අවස්ථාවක්. මේ මූලාශ්‍රවල කියනවා සිහිය පිහිටුවන්න කවදාවත් පරක්කු නෑ කියලා. ඊ සරල දැනුවත්කම තමයි මුළු කෙලෙස් දාමයම බිඳ දමන ආයුධය. හිත තරහින් පිරීලා කියලා දකින මොහොතම ඒ සිතුවිල්කට තියෙන බලය අඩු වෙලා යනවා. මොකද ඔබ දැන් ඒ සිතුවිල්ලේ ගිලිලා නැහැ ඔබ ඒකේ නිරීක්ෂකයා වෙලා. හ්ම්. මූලාශ්‍රවලට අනුව මේ හැකියාව මිනිසුකු ලෙස අපිට ලැබුණු සහජ දයාදියක්. අපි ඒක පාවිච්චි නොකර ඉන්න එකයි ගොඩක් වෙලාවට වෙන්නේ. ඉතින් මේ සියල්ලෙන් අදහස් වෙන්නේ කුමක්ද? අපි දුකේ নিরপেক্ষ ස්වභාවය තේරුම් ගැනීමේ ඉඳලා ජීවිතයේ විවිධ දුක් වර්ග විග්‍රහ කරලා අවසානයේදී ඒ හැම දෙයකම මූලය වන පංච උපාදානස්කන්ධය දක්වා ආවා. ඒකට මූණ දෙන්න ප්‍රායෝගික ක්‍රමයකුත් කතා කළා. ඔව්. මින් පැහැදිලි වෙන්නේ මේ මාර්ගය කියන්නේ කවදාවත් වැරදි නොකරන පරිපූර්ණ නිසල මනසක් ඇති කර ගැනීම නෙමෙයි. අපේ අත්දැකීම් ඒවා හොඳ හෝ නරක හෝ වේවා ඒ මුහුතේම විනිශ්චයකින් තොරව දැකීමේ ශක්තිමත් හැකියාවක් වර්ධනය කර ගැනීම කියන එක. සමන් දෙන්නට සිතන්නට යමක් ඉතිරි කරනවා නම් මෙහෙම හිතන්න පුළුවන්. මේ මූලාශ්‍රවලට අනුව බුදුන් වහන්සේට පවා මේ සත්‍යය අවබෝධ කරගන්න විශාල වේසක් දරන්න සිද්ධ වුණා. ඒක මුළු ලෝකයේම කම්පා කරවපු ගැඹුරු අවබෝධයක්. ඕ. නමුත් වැදගත්ම දේ තමයි ඒ සත්‍ය අතීතයට විතරක් සීමා වෙච්ච පොස්තොල විතරක් තියෙන දෙයක් නෙවෙයි. අපේම අත්දැකීම් තුලින් මේ මොහොතේදීම සොයාගන්න පුරන් දෙයක් බව මේ මූලාශ්‍ර පෙන්වා දෙනවා. හ්ම්. ඉතින් අපි අපේ ජීවිතයේ කලකිරීම, රැකියාවේදී හමුවන අප්‍රසන්න පුද්ගරයන්, නොලැබුණු දේවල් ගැන තියෙන ආශාවන්, මේවා විසඳිය යුතු කරදරකාරී ප්‍රශ්න විදියට නොබලා මේ මූලික සත්‍ය දකින්න ලැබුණු සජීවි ප්‍රායෝගික පාඩම් විදිහට සැලකුවොත් මොකද වෙන්නේ? සමහර විට අපේ ලොකුම ප්‍රශ්න අපේ ලොකුම ගුරුුරු වෙන්න අපි අද කතා කරන්නේ චතුරාරි සත්‍ය ගැන විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය ගැන යෝගාවචරයෙකුගේ දෘෂ්ටි කෝණයෙන් ලියවුණු පිටු 42ක විග්‍රහයක් ගැනයි. ඔව් මෙතන තියෙන ප්‍රධානම අභියෝගය තමයි මේ ගැඹුරු භාවනා අධ්‍යක්ීම් නූතන ගිහි ජීවිතයට ගලපගන්නේ කොහොමද කියන එක. හරියටම මම හිතන්නේ පළවෙනිම කාරණිය තමයි මේ යෝගාවචර අධ්‍යක්ීමයි සාමාන්‍ය ජීවිතයයි අතර තියෙන පරතරය. ඔව්. දේශනාවේ එකතලක තියෙනවා යෝගාවචරයා පරියංකයකදී මරණ දුකට සමාන දුකක් විඳිනවා කියලා. හ්ම්. හරිම බලවත් ප්‍රකාශයක්. ඔව්. හැබැයි ඔෆිස් එකේ ප්‍රශ්න, ගෙදර දොරේ දේවල් එක්ක ඔට්ටු වෙන කෙනෙක්ට මේක ඇහුවම එයාට හිතන්න පුළුවන් මේක මට කොහෙත්ම අදාළ නැහැ මේක වනාන්තරයක ඉන්න කෙනෙක්ට විතරයි කියලා. අන්න ඒකයි. ඒ කියන්නේ මේ උතුම් ධර්මය තමන්ගෙන් හුඟක් දුරයි කියන හැඟීම ඇති වෙනවා. ඒ දුරස්තභාවය නැති කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතලදී අපි යෝජනා කරන්නේ විස්තර කරන හැම ගැඹුරු යෝගාවචර අධ්‍යක්ීමකටම සමාන්තරව ගිරියෙකුට හරිම සමීප උදාහරණයක් හඳුන්වලා දෙන එක. ඒ කියන්නේ ඒ ධර්මකාරණාව එයාගේ කුස්සියටම කාර්යාලයටම ගෑනා වගේ දෙයක්. හරියටම. එයාගේ එදිනෙදා අරගලයටම ගියන එක. එතකොට අර පරියංක දුක ගැන කියපු උදාහරණයට මේක ආදේශ කළොත් කොහොමද වෙන්නේ? හිතන්නකෝ දේශනාවේ ඒ කොටස විස්තර කරන ගමන් මෙහෙම කියනවා. මේ යෝගාවචරයා පරියංකේදී හටගන්නා දැඩි වේදනාව දෙස නොසැලී බලා ඉන්නවා. හරි. දැන් අපි ඒක අපේ ජීවිතයට ගමු. ඔයා රස්සාව ඉවර වෙලා මහා ට්‍රැෆික් එකක පැයක් දෙකක් හිර වෙලා ඉන්නවා. කරන්න කිසිම දෙයක් නැහැ. හ්ම් හිතනකොට තෙපා වෙනා. අන්න එතකොට හිතේ හටගන්න අර දැඩි පීඩණය, නොයිවසිල්ල, ක්‍රෝධය, අසරණකම. ඔව්. අන්න ඒ වේදනාව දෙස බලන්න. ඒක තමයි හොයාගේ පරියන්කය. ඒ වේදනාවෙන් පැනලා යන්න හිතා දඟලන හැටි නිරීක්ෂණය කරන එකම ඔයාගේ භාවනාවටපත් වෙනවා. ඒක හොඳ ප්‍රවේශයක්. හැබැයි කෙනෙක්ට මෙහෙම තර්ක කරන්න පුරවන් නේද? මොකද්ද? යෝගාවචරය පරියංකේ විඳින දුක කියන්නේ ආ නිර්වාණය අරමුණු කරගෙන දැනුවත්ව වීරියෙන් විඳින දෙයක්. ඔව්. ඒක පාරිශුද්ධ වීමේ ක්‍රියාවලියක්. හැබැයි ට්‍රැෆික් එක කියන්නේ පිටතින් එන අපිට පාලනය කරන්න බැරි දෙයක්. මේ දෙක සමාන කරන එකෙන් අර යෝගාවචරයාගේ උත්සාහය යම් තාක් දුරට අර අව탁සේරු වෙනවා වගේ නේද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. එතනදී පැහැදිලි කරන්න ඕන දේ තමයි අපි සමාන කරන්නේ සිදුවීමේ බාහිර ස්වභාවය නෙවෙයි. හ්ම්. ඒ සිදුවීම නිසා හිත ඇතුලේ හටගන්න ප්‍රතික්‍රියාවයි. යෝගාවචරයා වේදනාවදස බදනවද වේදනාවට ප්‍රතික්‍රියා කරනවද කියන තැනයි භාවනාව තියෙන්නේ. ආ හරි. ඒ වගේම තමයි ගිහියා ට්‍රැෆික් එකේදී ඇතිවෙන ක්‍රෝධය දෙස බලනවද නැත්නම් හෝන් ගහනවද බනිනවද කියන තැන එයාගේ භාවනාව තියෙන්නේ. අරමුණේ උසස් බව වෙනස් වුණාට සිතේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන මූලධර්මයේ එකයි. හරියටම. ඒ පැහැදිලි කිරීමත් එක්ක ඒ උදාහරණය තවත් ශක්තිමත් වෙනවා. දේශනාවේ තවත් තැන කියනෝ සිංහ ප්‍රතිපත්තිය ගැන. ඔව්. භාවනාවේදී ඇතිවෙන සිතුවිලි වලට මුහුණ දෙන විදිහ. ඒක ගිහි ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒකත් මේ වගේම තමයි. හිතන්නකෝ ඔයාට හොඳට කේන්තියන ඊමේල් එකක් එනවා. හරි. ඔයාගේ පළමු ප්‍රතිචාරය වෙන්නේ ඒ මොහොතේම සැර වචන වලින් උත්තරයක් යවන්න. ඔව්. එහෙම තමයි වෙන්නේ. නමුත් සිංහ ප්‍රතිපත්තිය කියන්නේ ඒ ආවේගයට ක්ෂණිකව වහල් නොවි හිතේ ඇතිවන කෝපය දෙස ගැහෙන හදවත දෙස රත්වන මූණ දෙස සිංහෙක් වගේ නිර්භයව බලාගෙන ඉන්න එක ප්‍රතිචාර දක්වන්න කලින් පොඩ්ඩක් ඉන්න එක. ඔව්. ඒ ආවේගය නැගී පවති නැති වෙලා යන හැටි දැස බලාගෙන ඉන්න එක. අන්න ඒක තමයි ගිහි ජීවිතයේ සිංහපතිපත්තිය. ඒ වගේ උදාහරණ හරහා අර ගැඹුරු ඉගැන්වීම් එදිනදා පාවිච්චි කරන්න පුළුවන් මානසික මෙවලමක් වෙනවා. ඒක තමයි වෙන්න ඕන. හැබැයි එහෙම එදිනෙදා ජීවිතයට ධර්මයේ සම්බන්ධ කරනකොට තවත් පැත්තක් මතුවෙනවා. අපි සාමාන්‍ය ජීවිතේ සාර්ථකකම සතුට සමරනවා. දරුවෙක්ගේ උපන්දිනයක් රස්සාවේ උසස් වීමක් වගේ දේවල්. ඔව්. නමුත් දේශනාව පුරාවටම දුක්ඛ සත්‍ය ගැඹුර. ඒ කියන්නේ ඉපදීම පවා දුකක් කියන එක අවධාරණය කරනවා. එතකොට එතකොට හිතෙන්න පුළුවන් මේ සැමරීම් පවා වැරදි මේවා මුලාවන් කියද? අන්න ඒක. ඒ අදහස නිසා නූතන ගිහිය ධර්මයෙන් ඈත් වෙන්න ඉඩ තියවා නේද? අනිවාර්යයෙන්ම. දේශනාවේ අර අපූර්ව උදාහරණයක් තියෙනව නේද? බුදුහාමුදුරන්ගේ උප්පත්තිය බුදුවීම අපිරිනිර්වාණය එකම දවසක වුණේ නැත්නම් බෞද්ධයොත් උපන්දින පාටි දාන්න ඉඩ තිබුණා කියලා. ඔව්. ඒකින් ලෞකික සැපයයි ලෝකෝත්තර අවබෝධයයි අතර පරතරය හොඳද පේනවා. හැබැයි ඒක අහන ගියේකට එහෙනම් මම මේ කිසි දෙයක් සතුටින් භුක්ති විඳින්න හොඳ නැද්ද? මගේ දරුවාගේ උපත සැමරීම වැරදිද? කියන ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ දුකෙන් මිදීම කියන්නේ ජීවිතයේ අරමුණු අත්හරින එකක් කියලා වරදියට තේරුම් ගන්න ලොකු ඉඩක් තියෙනවා. ඔව්. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ ජීවිතේ ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි කියලා ශ්‍රාවකයාක මනවරකේ කරවන්නේ කොහමද? විසඳුම තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීම කියන්නේ ලෞකික ජීවිතයෙන් පැනලා යන එකක් නෙවෙයි ඒක වඩා දක්ෂ විදියට අඩු මානසික පීඩනයකින් ගත කරන ක්‍රමවේදයක් කියලා ඉදිරිපත් කරන එක. ඒ කියන්නේ ජීවිතයේ යථාර්ථයේ තේරුම අරගෙන ඒකට වඩාත් ශක්තිමත්ව මුහුණ දෙන එකක් කියලා. හරියටම දුක්ඛ සත්‍ය කියන්නේ බරක් නෙවෙයි ජීවිතයට ශක්තියක් දෙන ආයුධයක් කියලා පෙන්වන්න ඕන. අපි ඒකට ප්‍රායෝගික උදාහරණයක් ගමු. ජාති දුක්ඛ එහෙම නැත්නම් ඉපදීමේ දුක තේරුම් ගැනීම දරුවෙකුගේ උපන්දිනය සමරන දෙමව්පියෙකුට ප්‍රායෝගිකව උදව් වෙන්නේ කොහොමද? මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. ಜಾති දුක තේරුම් ගන්නවා කියන්නේ දරුවාගේ උපන්දිනය සමරන එක නවත්තන එක නෙවෙයි. ඒ වෙනුවට ඉපදීමත් එක්කම ජීවිතේ හැම අභියෝගයක්ම ලෙඩ දුක් වයසට යෑම මරණය මේ සම්පූර්ණ පැකේජ් එකම ලැබෙනවා කියලා යථාර්ථවාදීව තේරුම් ගන්න එක. ඒ කියන්නේ බොළඳ යථාර්ථවාදී නොවන බලාපොරොත්තු තියාගන්නේ නැතුව ඉන්න එක. හරියටම මගේ දරුවා කවදාවත් දුක් විඳින්න හොඳ නැහැ කියන අන්තවාදී අදහසේ එල්බ ගන්නෙ නැහැ. ඒ වෙනුවට ඒ වෙනුවට අනාගතයේදී දරුවා අසමත් වෙනකොට දුක් වෙනකොට ඒක ජීවිතේ කොටසක් කියලා තේරුම් අරගෙන එයාට දයානුකම්පිතව ශක්තියක් වෙන්න අපිට පුළුවන් වෙනවා. ඒ කියන්නේ උපන්දින සාදය පවත්වන්නේ ඔයා ඉපදුන නිසා ඔයාට කවදාවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන බොරුවෙන් නෙවෙයි. ඔයා ඉපදුන නිසා මේ හැමදේටම මුහුණ දෙන්න වෙනවා. අපි ඔයා එක්ක ඉන්නවා කියන ප්‍රඥාවන්ත ආදරයෙන්. ඒක සම්පූර්ණයම කෝණය වෙනස් කරනවා. ඒ වගේම තමයි ජරා දුක. ඒ කියන්නේ වයසට යෑමේ දුක. රැකියා ස්ථානයකදී වයස නිසා වෙනස්කම් වලට ලක්වෙන කෙනෙක්ට ඒ අවබෝධයේ ශක්තියක් වෙන්නේ කොහොමද? හරියටම ජරා දුක තේරුම් ගත්ත කෙනෙක් තමන්ට වඩා තරුණ කෙනෙක්ට උසස් වීමක් ලැබුණම ඒක පුද්ගලිකව අරගෙන ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් දැවෙන්නේ නැහැ. එයා ඒක ලෝක ස්වභාවය විදිහක දකිනවා. ඔව්. ශාරීරිය වයසට යනවා වගේම සමාජයේ මගේ භූමිකාවත් වෙනස් වෙනවා කියලා යථාර්ථය පිළිගන්නවා. ඒ පිළිගැනීම පුල ලොකු නිදහසක් සැනසීමක් තියෙනවා. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය තේරුම් ගැනීමෙන් ප්‍රශ්න නැති වෙනව නෙවෙයි ප්‍රශ්න දිහා බලන විදිය වෙනස් වෙලා ඒවා කලමනාකරණය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒක තමයි. හැබැයි දේශනා මාලාවේ අර පිලීලන සංකත සන්තාපන වගේ දුක්ඛ සත්‍යයේ අතිශය ගැඹුරු පීඩාකාරී ස්වභාවයන් ගැන දීර්ඝව කතා කරනවා. ඔව් ඒක ඇත්ත. ඒක අහගෙන ඉන්නකොට ශ්‍රාවකයාට මේ මාර්ගය හරිම දුෂ්කරයි, වේදනාකාරී, අඳුරුයි කියලා හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මාර්ගයෙන් ලැබෙන ධනාත්මක ප්‍රතිඵල ගැන වැඬ වැඬතරය ඉස්මතු නොකිරීමෙන් ශ්‍රාවකයා අධෛර්යමත් වෙන්න ඉඩ තියෙනව නේද? ඔව්. ඒක තුන්වෙනි සහ ඊටාම වැදගත් කාරණය. දේශනාව පුරාවටම සංසාරයේ පීඩාකාරී ස්වභාවය මනවින් විස්තර කරනවා ඒක ඇත්ත. හ්ම්. නමුත් දෛනික ජීවිතයේ පොඩි හරි සැනසීමක් හොයන ගිහියෙකුට මේ ගමනේ ක්ෂණික ප්‍රතිලාභ මොනවද කියලා දැනගැනීම ලොකු අභිප්‍රේරණයක්. දේශනාවේ निराமிස සුඛයක් ඇතිවෙනවා කියලා කිව්වට ඒක ගැඹුරු ධාන අවස්ථා එක්ක සම්බන්ධ කරලායි තියෙන්නේ. ඔව්. එතකොට සාමාන්‍ය ශ්‍රාවකයාට හිතෙනවා ඒක ළඟා කරගන්න බැරි Tamanට අයිති නැති දෙයක් කියලා. ඒ කියන්නේ निराமிස සුඛය කියන ඉහළම ඉලක්කය පෙන්වන ගමන් ඒ වෙත යන ගමනේදී හමුවන කුඩා නවාතැන් පොළවල වල තියෙන සුන්දරත්වයත් පෙන්වන්න ඕන කියන එකද? හරියටම මම යෝජනා කරන්නේ විස්තර කරන්න හැම දුෂ්කරතාවයක් එක්කම ඒකෙන් වැඩෙන ධනාත්මක මානසික ගුණාංගයත් ඒක ගිහි ජීවිතයට ප්‍රයෝජනවත් වෙන විදියත් ඒ මොහොතේම පැහැදිලි කරන්න ඕන. අපි ඒකටත් උදාහරණයක් ගමු. භාවනාවේදී හිත විසිරියන එක නීවරණ එක්ක කටයුතු කරන එකේ අපහසුව ගැන කතා කරනකොට ඒකත් එක්ක ධනාත්මක ප්‍රතිඵලය පැහැදිලි කරන්නේ කොහොමද? මෙහෙම කියන්න පුළුවන්. භාවනා කරනකොට හිත එක එක තැන් වලට දුවනවා. මේ සිතුවිලි එක්ක පොරබදින එක හරිම වෙහෙස කරයි. ඔව් ඒකත්. නමුත් ඔබ මේ කරන දියේ සිතුවිලි එක්ක සටන් කරන එක විතරක් නෙවෙයි. මේක ජීවිතේ ලොකුම පුහුණුව. මෙතරදී ඔබ වර්ධනය කරගන්නා ඉවසීම, ඒ කියන්නේ කන්ති. හ්ම්. ඔබට එදිනදා ජීවිතයේ හමුවෙන අමාරු පාරිභෝගිකයෙක් එක්ක ඉවසීමෙන් කටයුතු කරන්න උදව් වෙනවා. මෙතනදී වර්ධනය කරගන්නා වීරිය අමාරු ප්‍රොජෙක්ට් එකක් අතහැරින්නේ නැකුව ඉන්න ශක්තිය දෙනවා. ඒකෙන් භාවනාවයි ජීවිතයයි අතර සම්බන්ධය තවත් ශක්තිමත් වෙනවා. එතකොට අර කලින් කතා කරපු निराமிස සුඛය සාමාන්‍ය ගිහියෙකුට අත්විඳිය හැකි දෙයක් බවට පත් කරන්නේ කොහොමද? ඒකෙදි පැහැදිලි කරන්න ඕන නිරාමිස සුඛය කියන්නේ ධානලාභීන්ට විතරක් සීමා වුණ දෙයක් නෙවෙයි කියලා. ඒකේ හරිම සරල කුඩා ආකාරය අපිට එදිනෙදා අත්විඳින්න පුළුවන්. උදාහරණයක් විදිහට උදාහරණයක් විදිහට ඔබ දවසම ෆෝන් එක කම්පියුටර් එක එක්ක කාර්යබහුලයි ඒ ඔක්කොම පැත්තකින් තියලා විනාඩි 5ක් වෙන කිසිම දෙයක් නොකර සිහියෙන් උණුසුම් තේ කෝප්පයක් බොනවා කියලා හිතන්න. හරි. ඒ තේ කෝප්පේ සුවඳ උණුසුම රස විඳින ඒ මොහොතේ බාහිර දෙයකින් තොරව ඔබේ හිතේ ඇතිවෙන ඒ සංසුන්කම. ඒක තමයි නිරාමස සුඛයේ හරිම සරල ආකාරයක්. ඒ කියන්නේ ඉන්ද්‍රිය පිනවීමෙන් එහාට ගිය හිතේ සංසුන්කම නිසාම ඇතිවෙන සතුට. තවත් උදාහරණයක් කිව්වොත් කෙනෙක් අපිට බනිනකොට ආපහු බනින්නේ නැතුව ඒ ආවේගය දරාගෙන ඉඳලා ඒක පහ වෙලා ගියාට පස්සේ හිතට දැනෙන සහනය අනිවාර්යෙන්ම ඒකත් ඒ වර්ගයේ සතුටක් නේද අනිවාර්යෙන්ම ඒක තමයි ප්‍රතික්‍රියා නොකිරීමේ සතුට. ඒ වගේම මොකක් හරි දෙයක් මිලදි ගන්න ආසාවක් ආපු වෙලාවක ඒකට වහල් නොවි එකත් නැති වෙලා යන හැටි බලාගෙන ඉඳලා පස්සේ තිවෙන නිදහස් හැඟීම. මේ හැම එකක්ම निराமிස සුඛයේ විවිධ මට්ටම්. මේ විදිහට පැහැදිලි කරලාම ඒ උතුම් අත්දැකීම ශ්‍රාවකයාට ළඟා කරගන්න පුළුවන්. තමන්ගේ ජීවිතේම කොටසක් බවට පත් වෙනවා. ඉතින් මේ ගැඹුරු දේශනා මාලාම නූතන ගිහි ශ්‍රාවකයාට වඩාත් සමීප කරවන්න පළමුව යෝගාවචර අධ්‍යක්ීම් ට්‍රැෆික් එකක් හෝ ඊමේල් එකක් වගේ දෛනික ජීවිතයේ දෙයකට ආදේශ කරලා පෙන්වන එක. ඔව්. දෙවනුව දුක්ඛ සත්‍ය කියන්නේ ජීවිතයේ ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි උපන් දින සැමරීමක් වගේ දෙයක් වුණත් වැඩි ප්‍රඥාවකින් කළමනාකරන ක්‍රමයක් කියලා ඉදිරිපත් කරන එක. හ්ම්. අවසාන වශයෙන් භාවනාවේ දුෂ්කරතා ගැන කතා කරනවා වගේම ඉවසීම සහ වීරිය වගේ ඒකෙන් වර්ධනය වෙන ධනාත්මක ගුණාංග ඒ වගේම තේ කෝප්පයක් සිහියෙන් බොන එක වගේ සරල දෙයකින් ලැබෙන නිර්ාමිස සතුට ගැනත් ඉස්මතු කරන එක. හරියටම ඔය කාරණා තුන තමයි ප්‍රධාන වෙන්නේ. මේ කරුණු ගැන අවධානය යොමු කළොත් හොඳයි. ඔබගේ නිර්මාණයේ මීළඟ සංස්කරණයත් අප වෙත යොමු කරන්න, එහි ප්‍රගතිය විමසා බලන්න අපි කැමැත්තෙන් ඉන්නවා. අද අපි විමසුමට ලක් කරන්නේ දුක්ඛාර්ය සත්‍ය ගැන ඊටා ගැඹුරට කරුණ දක්වන ලියවිල්ලක්. මෙහිදී ජාතිය, ජරා, මරණය වගේ සංකල්ප සාම්ප්‍රදායිකවම විග්‍රහ කරලා තියෙනවා. ඔව්. හැබැයි මූලිකම අභියෝගය තමයි ඒ ගැඹුරු දහම් කරුණු අද එදිනෙදා ජීවිතයේ අභියෝග එක්ක ගැටෙන්න කෙනෙක්ට කොහොමද සමීප කරවන්න කියන එක. ඒ කියන්නේ මේකේ තියෙන දාර්ශනික පැත්ත හරිම ප්‍රබලයි. ඒත් ඒත් අද ඩෙඩ්ලයින් එකක් පස්සේ දුවන කෙනෙක්ට ජරා මරණ වගේ වචන ඇහුනම ඒක Tamanට ආදාළ නැති ටිකක් දුරස්තර දෙයක් වගේ දැනෙන්න පුළුවන්. ම්ම්. එතන පොඩි පරතරයක් තියෙනවා නේද? ඒ කියන්නේ මේ සංකල්පයි නූතන ජීවිතේ යථාර්ථයේ අතර සම්බන්ධය ගොඩනගන්න තව ඉඩ තියෙනවා. හරියටම. උදාහරණයක් විදිහට මේ ලියවිල්ලේ පීඩනට්ඨා. ඒ කියන්නේ පෙළෙන ස්වභාවය ගැන කතා කරනවා. ඒක දුක්ඛ සත්‍යයේ හරය. ඔව්. හැබැයි කියවන කෙනාට තමන්ගේ ස්මාර්ට්ෆෝන් එකට එන නොනවත්වා එන notifications වලිනුත් තමන් පෙළෙනවා කියලා එකපාරටම සම්බන්ධ වෙන්නේ නැහැ. ආ ඒක හරි අපූර්ව උදාහරණයක්. ඒ කියන්නේ අපි මේ සම්භාව්‍ය වචනවලට අදට ගැලපෙන අලුත් අර්ථකථන දෙන්න ඕන. ජරා කියන එක ගමුකෝ. ඔව් සාමාන්‍යයෙන් ඒක සම්බන්ධ වෙන්නේ ශරීරය වයසට යෑමට. හිසකෙස් පසනවට. හැබැයි අද කාලේ ඊට වඩා ලොකු මානසික පැත්තක් තියෙනෝ නේද? අර අලුත් දෙයක් ඉගෙන ගත්තේ නැත්තම් මම outdated වෙයි කියන බය. ඒක තමයි. වෘත්තීය වශයෙන් Tamange ආදාළත්වේ නැති වෙයි කියන කාංසාව. ඒකත් මානසික දිරීමක්. ඒක ජරාවලම කොටසක්. හරියටම. ඒ වගේමයි අර ඔබ කිව්ව පීල නට්ටා කියන එක. නොනවත්වා එන ඊමේල්, ඩෙඩ්ලයින් පස්සේ දිවීම, සමාජය බලාපොරොත්තු වෙන ජීවන රටාවක් පවත්වාගෙන යන්න දරණු උත්සාහය. මේ හැම දෙයකින්ම අපිව නිරන්තර පීඩනයකට ලක් වෙනවා. ඒ පීඩනේ තමයි දුක්ඛවල නූතන ස්වરૂපය. තව එකක් තමයි ශෝක පරිදේව. සාම්ප්‍රදායිකව ඒක සම්බන්ධ වෙන්නේ මරණයකට වගේ දෙයකට. ඔව් ආදරණීයෙක්ගේ වියෝවකට. හැබැයි අද රැකියාවේ බලාපොරොත්තු වෙන උසස් වීම නොලගීම අවුරුදු ගාණක් තිබුණු සම්බන්ධයක් බිඳ වැටීම. ඉටු නූ ජීවිතාපේක්ෂාවන් ඒවත් ගැඹුරු ශෝකයක්. ඔව්. ඉතින් මේ විදිහට නූතන උදාහරණ හරහා මේ සංකල්ප පැහැදිලි කළාම ධර්මය කියන්නේ පොතේ තියෙන දෙයක් නෙවෙයි Taman මේ දැන් විඳින දෙයක් කියන හැඟීම එනවා. හරියටම. එතකොට ඒක ප්‍රායෝගික මෙවලමක් වෙනවා. හරි. එනම් අපි ප්‍රශ්නය නූතන ජීවිතයට සම්බන්ධ කරගත්තා කියමු. ඊළඟට එනවා ඒකට තියෙන විසඳුම. ඒ කියන්නේ භාවනාමය පිළිවෙත. ඔව්. හැබැයි ඒක විස්තර කරන විදිහ දැක්කම ඒකට සාමාන්‍ය කෙනෙක්ට ළඟා කරගන්න බැරි දෙයක් වගේ පේන්න පුළුවන් නේද? ඒක ඊටාම තීරණාත්මක නිරීක්ෂණයක්. අභිනිෂ්ක්‍රමණය වගේ වචනයක් ඇහුවම ගේ දොර නෑදී අයෝ වස්තුව අතහැරලා යන එක. ඔව්. දරුවෝ ඉන්න රැකියාවක් කරන කෙනෙක්ට ආ එහෙනම් මේක මට කරන්න බෑ කියලා හිතෙන්න තියෙන ඉඩ වැඩි. එතකොට මෙතන තියෙන අභියෝගය තමයි අර අතහැරීම පිටිපස්සේ තියෙන හරය තියාගෙන ඒකේ බාහිර ස්වરૂපය වෙනස් කරන එක. සමහර වෙලාවට සිහිනුවණින් යුතුව වෙන්වීම වගේ අදහසක්. mindful disengagement ඒක හරිම අපූර්ව යෙදුමක්. අබිනිෂ්ක්‍රමණය කියන්නේ ලිතිනේ වෙනස් කරන එක නෙවෙයි. ආකල්පේ වෙනස් කරන එකක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔෆිස් එකේ පුටු අතහැරලා යන එක නෙවෙයි. නෙවෙයි. ඊළඟ ප්‍රොමෝෂන් එක නැතුව මට ඉන්න බෑ කියන දැඩි බැඳීම අතහරින එක. ආ ඒක පැහැදිලියි. එහෙම නැත්නම් දවසට පැයක් විතරක් ෆෝන් එක ඔෆ් කරලා සමාජ මාධ්‍ය වලින් වෙන් වෙලා ඉන්න එකත් ඒකි පොඩි පුහුණුවක්. ඔව්. කාර්යාලයේදී ඇතිවෙන අනවශ්‍ය වාද විවාද වලට පැටලෙන්නේ නැතුව සිහියෙන් යුතුව වෙන් වෙලා ඉන්න එකත් ඒකත් ප්‍රායෝගික අභිනිෂ්ක්‍රමණයක්. හැබැයි එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උසස් වීම ගැන බැඳීම අඩු කරගන්නවා කියන එකයි තමන්ගේ වගකීම් පැහැර හරනවා කියන එකයි අතරේ තියෙන සීමාව කොතනද? ඒක ඊටාම වැළගත් ප්‍රශ්නයක්. මෙතන කියවෙන්නේ උත්සාහය අතහරින එක ගැන නෙවෙයි. තමන්ගේ මානසික සුවය. බාහිර ප්‍රතිඵල මත රඳා පවතින එක අඩු කරන එක ගැන. හරියටම තමන්ට කරන්න පුළුවන් උපරිමය කරනවා. නමුත් ප්‍රතිඵලය බලාපොරොත්තු වුණු දෙම වුණේ නැතත් ඒකෙන් තමන්වම කඩා වැටෙන්න දෙන්නේ නැහැ. මේ ලියවිල්ල තියෙන සිංහ ප්‍රතිපත්තිය කියන එක මෙතනට ගලපන්න පුළුවන් නේද? සිංහයෙක් වගේ අභියෝගයට මුහුණ දෙනවා. හැබැයි දඩයම මත තමන්ගේ වටිනාකම රඳා පවතිනවා කියලා හිතන්නේ නැහැ. ඒ පැහැදිලි කිරීම හරිම ප්‍රබලයි. ඒ වගේම මේ පරිමාණයට අනුව සකස් කිරීම කියන මූලධර්මය අනිත් භාවනා ක්‍රමවලටත් යොදන්න පුළුවන්. උදාහරණයක් විදිහට මරණානුස්සතිය. ඕ ඒක බටහිර සංස්කෘතින් වල ඉන්න කෙනෙක්ට එකපාරටම හිතන්න අමාරු දෙයක් කියලා මේකෙම සඳහන් වෙනවා. ඉතින් එයමනම් ඇයි අපි එතනින්ම පටන් ගන්නෙ? ඊට වඩා මෘදු ප්‍රවේශයකින් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ Tamanගේ මේසේ උණ්ඩ තියෙන මලක් ටිකෙන් ටික මැලිවිලා යන හැටි දකින්න එක. ආ ජනේලයේ නෙලිය බැලුවම වෙනස් වෙන සිතුව දකින්න එක. ඔව් ඒ හැම දෙයක්ම හරි කෙඩියන තරණ පොඩි භාවනාවක්. එකපාරටම ලොකුම අනිත්‍ය වුණු මරණය ගැන හිතන්න කලින් ජීවිතයේ තියෙන පොඩි පොඩි අනිත්‍යයන් දකින්න මනස පුහුණු කරනවා. එතකොට මේ ගැඹුරු පිළිවෙත් එදිනෙදා ජීවිතේම කොටසක් බවට පත් වෙනවා. ඒකට වෙනම වෙලාවක් වෙනම තැනක් ඕනෙ වෙන්නේ නැහැ. ඔව්. හරි. අපි ප්‍රශ්නය ගලපාගත්තා විසඳුම වන පිළිවෙතත් ප්‍රායෝගික මට්ටමකට ගෙනාවා. හැබැයි තවත් එක පරතරයක් තියෙනවා. ඒ තමයි මේ ගමනේ අවසාන ඉලක්කය. මේ ලියවිල්ලේ හැම දෙයක්ම යොමු වෙන්නේ නිර්වාණය කියන ඉලක්කය වෙතට. ඔව්. ඒක තමයි තුන්වෙනි සහ සමහරට ලොකුම අභියෝගය. මේ සතියේ වැඩ ටික ඉවර කරගන්න දඟලන කෙනෙක්ට නිර්වාණය කියන ඉලක්කය හරියට එවරස්කන්ධ වගේ වෙන්න පුළුවන්. ඒක කොච්චර දුරයිද කියනවනම් ඒ ගැන හිතනකොටම ගමන පටන් ගන්න තියෙන උනන්දුව නැති වෙලා යන්න පුළුවන්. ඉකින් මෙතන යෝජනාව අවසාන ඉලක්කය වෙනස් කරන එක නෙවෙයි. ඒ ඉලක්කය කරා යන ගමනේදී හම්බ වෙන අතරමැදි නැවතුම් පොළවල් වල තියෙන වටිනාකම ගැනත් කතා කරන්න ඕනේ කියන එක. හරියටම මේ ගමනේ යන හැම පියවරකින්ම වර්තමාන ජීවිතයට ලැබෙන ක්ෂණික ප්‍රතිලාභ ගැනත් අවධාරණය කරන්න ඕන. ඒක හරියද? මානසික ආතතිය අඩු කරගන්න විමුක්තිය සඳහා රැඳී සිටින්න වගේ ප්‍රවේශයක්. ඔව්. <laughs> ඒක තමයි. මොකද මේ පිළිවෙත් වල තියෙන ලස්සනම දේ තමයි ඒවයි ක්ෂණික ප්‍රතිලාභත් තියෙනවා දීර්ඝකාලීන ප්‍රතිලාභත් තියෙනවා. උදාහරණයක් විදිහට දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න එක. ඒක නිර්වාණයට අත්‍යවශ්‍යයි. හැබැයි ඒ වගේම ඒක මේ මොහොතෙත් හරිම නිදහස් හැඟීමක් ගැන දෙන දෙයක් නේද? ඒ කොහොමද? ආතතිය කනගාටුව කියන්නේ ලෝකයේ සාමාන්‍ය ස්වභාවය මිසක් මගේ පුද්ගලික වැරද්දක් මගේ දුර්වලකමක් නෙවෙයි කියලා තේරුම් ගියාම. ආ තමන්ටම දොස් පවරා ගන්න එක තමන්මම විවේචනය කරන එක නතර වෙනවා. ඔව්. ඒකෙන්ම ලොකු බරක් හිතෙන් නිදහස් වෙනවා. ඒක නියමයි. ඒ වගේම තමයි පටිච්ච සමුප්පාදය එව නැත්නම් හේතුඵල ධම. මේ ලියවිල්ලේ ඒක විස්තර කරන්නේ ගැඹුරු විදර්ශනා භාවනාවක් විදිහට. ඒක ඇත්ත. හැබැයි ඒ වගේම පටිච්ච සමුප්පාදය කියන්නේ චිත්තවේගීය බුද්ධිය. ඒ කියන්නේ emotional intelligence. වර්ධනය කරගන්න තියෙන ප්‍රායෝගිකම මෙවලමක්. මට ඒක තේරෙනවා. ඒක හරියට Tamangeම හැඟීම් ගැන රහස් පරීක්ෂකෙක් වෙනෝ වගේ වැඩක්. ඔව්. හරි මට දැන් කේන්තියක් ඒ කියන්නේ ඵලයක් ඇවිල්ලා තියෙන්නේ. බලමු මේකේ හේතුව මොකක්ද කියලා. ආ මීටිං එකේදී මං කියපු දෙයට කවුරුත් ඇහුම්කන් දුන්නේ නැහැ. ඒක තමයි හේතුව. අන්න ඒ හේතුවයි ඵලයයි අතර සම්බන්ධය දැක්ක ගමම් ඊළඟ වතාවේ එකපාරටම කේන්තියෙන් පුපුරන්නේ නැතුව වෙනස් විදිහට ප්‍රතිචාර දක්වන්න අපිට ශක්තියක් ලැබෙනවා. ඒ අවබෝධයම තමයි නිදහස. ඔව්. අවසාන වශයෙන් උපාදාන අතහැරින එක. ඒ කියන්නේ දැඩිව අල්ලා ගැනීම. ඒක සංසාර ගමන නිමා කරන්න අත්‍යවශ්‍යයි. හැබැයි ඒ දීර්ඝකාලීන ඉලක්කයට අමතරව ඒකෙන් මේ මොහොතේ ලැබෙන සහනය අවුරුදු ගාණක් හිතේ තියාගෙන ඉන්න තරහක් අතහැරියාම දැනෙන නිදහස. තවම වෙලා නැති අනාගතයක් ගැන අනවශ්‍ය විදිහට බය එක නැවතුවම දැනෙන සැහැල්ලුව. ඒක මිල කරන්න බෑ. ඒ කියන්නේ මේ ගැඹුරු දහම් කරුණු දුරානාගතයේ තියෙන මාලිගාවකට යන්න තියෙන යතුරු විතරක් නෙවෙයි අපි දැනට ජීවත් වෙන gedara තව ටිකක් ලස්සනට සුවපහසු විදිහට තියාගන්න පාවිච්චි කරන්න පුළුවන් එදිනෙදා මෙවලම් කට්ටලයක් කියන එක. ඒක තමයි කතාවේ සාරාංශය. එතකොට ශ්‍රාවකයාට තේරෙමවා මේ පිළිවෙත කියන්නේ දුක් විඳලා කවදා හරි ලබන දෙයක් වෙනුවෙන් කරන ආයෝජනයක් විතරක් නෙවෙයි අද දවසේ ඉදම්ම ජීවිතේ යහපත් කරගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමවේදයක් කියලා. එහෙමනම් මේ සාකච්ඡාව మొత్తම එකට ගත්තම අපි ප්‍රධාන යෝජනා තුනක් තියෙනවා. පළමුව මේ දාර්ශනික සංකල්ප නූතන ජීවිතේ භාෂාවට පරිවර්තනය කරන එක. ඔව්. දෙවනුව අභිනිෂ්ක්‍රමණය වගේ ගැඹුරු පිළිවෙත් කාර්යබහුල ජීවිතයකට ගැළපෙන ප්‍රායෝගික ක්‍රියාමාර්ග විදියට නැවත අර්ථ දක්වන එක. සහ තෙවනුව විමුක්තිය කියන අවසාන ඉලක්කය වගේම ගමන අතරමඟදී ලැබෙන මානසික සුවතාවට ලැබෙන ක්ෂණික ප්‍රතිලාභත් ඒ හා සමානවම ඉස්මතු කරන එක. අපි හිතනවා මේ යෝජනා ටිකෙන් මේ ඊටාම වටිනා ලියවිල්ල තවත් විශාල පිරිසකට තමන්ගේ ජීවිතයට සමීප කරගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තෙන්ම මේ යෝජනා ඇතුළත් කරලා ඔබගේ ඉගැන්වීම් වලට නව ප්‍රවේශයක් ලබා දී සකස් කරන ලද නව ඉදිරිපත් කිරීමක් නැවත අපි වෙත යොමු කරන මෙන් අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒක දකින්න අපි හරිම ආශාවෙන් ඉන්නේ. ද ඩිබේට් වෙත ඔබව සාදරයෙන් පිළිගමමු. අද අපි කතා කරන මූලාශ්‍රයේ ඇත්තටම හරිම කුතුහලය දනවන පැතිකඩක් තියෙනවා. ඒ තමයි එහි උගන්වන මූලධර්ම. ම්ම් ඒව ගලක් වගේ ස්ථිර වෙනස් නොවන දේවල්ද එහෙම නැත්නම් අවශ්‍යතාවය අනුව හැඩගැස්වෙහි හැකි දේවල්ද කියන ප්‍රශ්නය. ඉතින් අද අපි හොයන්න යන ප්‍රශ්නේ මේකයි. මේ කියන චතුරාර්ය සත්‍ය වගේ ගැඹුරු ඉගන්වීම් හැමදාටම හැමෝටම එක වගේම වළංගු වෙන නීති වගයක්ද? එහෙමත් නැත්නම් ඒ ඒ කාලයට ඒ ඒ පුද්දලයට ගැළපෙන විදිහට ආර්ථකථනය කරගන්න ඕන දෙයක්ද කියන එක නේද? හරියටම. මම අද තර්ක කරන්නේ මේ ඉගන්වීම් සර්වකාලීන සහ নিরপেক্ষ සත්‍යයක් කියන පැත්තෙන්. හ්ම් මම හිතන්නේ ඊට වඩා සියුම් තැනක් මේකේ තියෙනවා. ඉතින් මම තර්ක කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මූලධර්මවල හරය ඊටා ගැඹුරුණත් ඒවායේ ප්‍රායෝගික යෙදීම සහ අර්ථකථනය බොහෝ දුරට අර කිව්වා වගේ ඒ ඒ පුද්ගලයා සමාජය සහ අවස්ථාව කියන સંદર્ભය මත රඳා පවතින බවයි. නම් මූලාශ්‍රයේ චතුරාර්ය සත්‍ය හඳුන්වන්න යොදන වචන තුනෙන්ම මේකේ নিরপেক্ষ බව පැහැදිලි වෙනවා නේද? තත අවිතත අනඤ්‍යත. තත කියන්නේ එය එසේමයි ඒක සත්‍යයක් කියන එක. අවිතත කියන්නේ කවදාවත් ඒ සත්‍යභාවයෙන් වෙනස් වෙන්නේ නැහැ කියන එක. අනඤ්‍යත කියන්නේ අන් ආකාරයකට පෙරලෙන්නේ. ඒ කියන්නේ විපරිණාමයකට ලක් වෙන්නේ නැහැ කියන එක. මේක හරියට ගුරුත්වාකර්ෂණය වගේ. අපි කොහේ හිටියත් මොන කාලේ හිටියත් උඩට විසි කරපු දෙයක් පහළට වැටෙනවා. ඒ නියමේ වෙනස් වෙන්නේ නැහැ. දුක්ඛ සත්‍යත් අන්න ඒ වගේ. සංසාරයේ මූලික නියමයක්. ඒක රාහතන් වහන්සේට විතරක් නෙමෙයි ඕනෑම කෙනෙකුට ආධාරයි. මූලාශ්‍රයේ මේක හඳුන්වන්නේ ਸਰවපඥ දේශනාවක් කියලයි. ඒ කියන්නේ මේකට විරුද්ධව කාටවත් නැහැ. ඒකට විරුද්ධව තර්කයක් ගෙන්න බැරි මූලික යථාර්ථයක්. ඒ නිසා මම කියන්නේ මේ ඉගැන්වීම් নিরপেক্ষයි, ਸਰවකාලීනයි. නැ ගැඹුර පැහැදිලියි. හැබැයි ඉතින් ඒ নিরপেক্ষයි කියන මූලධර්ම පවා ප්‍රායෝගික ලෝකයේදී යොදා ගන්නා ආකාරය સંદર્ભය එක්ක වෙනස් වන බව මූලාශ්‍රයම සාක්ෂි දරනවා. අපි හිතමු ජාතිය හැවත් ඉපදීම කියන සංකල්පය. විනය නීතියක් තිබුණා භික්ෂුවක් උපසම්පදා කරන්න නම් වයස අවුරුදු 20 සම්පූර්ණ වෙන්නම ඕනේ කියලා. නමුත් වයස 19 සම්පූර්ණ කෙනෙකුට හදිසි අවශ්‍යතාවයක් මතු වුණාම බුදුන් වහන්සේ නීතියේදී ජාතිය කියන එකේ අර්ථය වෙනස් කරනවා. උන්වහන්සේ දේශනා කරනවා මෞකුසු තුල ගත කළ කාලයත් ඒ කියන්නේ ගබ්බ වීසති කියන එකත් එකතු කරලා වයස 20 සම්පූර්ණ නම් උපසම්පදාව දෙන්න පුරුවන් කියලා. එතනදී ජාතිය අර්ථ දක්වන්නේ විනය නීතියට අදාළව ප්‍රායෝගික අවශ්‍යතාවයක් වෙනුවෙන්. නමුත් ගැඹුරු දාර්ශනික දේශනාවකදී ජාතිය කියන එකේ අර්ථය ඊට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන් නේද? ඒ වගේම බුදුන් වහන්සේ තමන්ගේ දැනුම වනාන්තරයේ කොළ ප්‍රමාණයට සමාන කළත් දේශනා කළේ අතලොස්සක් විතරයි. ඇයි? මොකද අතලොස්ස තමයි අහන අයට ඒ මොහොතේ විමුක්තිය සඳහා ප්‍රයෝජනවත් උනේ. මේකෙන්ම පේනවා සත්‍ය ඉදිරිපත් කිරීමේදී පවා ප්‍රයෝජනය එහෙම නැත්නම් උපයෝගිතාවාදය සහ સંદર્ભය කොතරම් වැදගත්ද කියලා. ඔබේ ගේන්න උදාහරණයෙන් කියවෙන්න දේ මට තේරෙනවා. නමුත් අපි බලන්න ඕනේ ඒකේ අනිත් පැත්ත නේද? අපි දුකේ নিরপেক্ষ ස්වභාවය ගැන කතා කරමු. දුක කියන්නේ සියලු සංකත ධර්මවල එමත් නැත්නම් හැදුණු දේවල් වල ආවේනික ලක්ෂණයක්. මූලාශ්‍රයේ ඒක හඳුන්වන්නේ පීලනට්ටා කියලා. ඒ කියන්නේ නිරන්තර පීඩනයක්, තෙරපීමක් කියන එක. මේකෙන් කාටවත් ගැලවෙන්න බෑ. මූලාශ්‍රයේ සඳහන් වෙනවනේ අනිවාර්යෙන් පරියන්කකදී, සක්මණකදී, එදිනෙදා වැඩවලදී මරණ දුක හෝ සමාන දුකක් විඳින්න වෙනවා කියලා. යෝගාවචරයෙක් භාවනා කරද්දී මේ යථාර්ථයට මුහුණ දෙනවා සාමාන්‍ය කෙනෙක් එදිනෙදා ජීවිතයේදී මේකට මුහුණ දෙනවා. ඒක මඟහැර යන්න බැරි විශ්වීය අත්දැකීමක්. අර මම මුලින් කිව්ව තත අවිතත අනනියත කියන වචන වලින් මේක වෙනස් නොවන ස්වභාවය තහවුරු වෙනවා. ඉතින් විනය නීතියක් වගේ දෙයක් නම්මශීලී වුණාට මේ මූලික යථාර්ථය නම්මශීලී වෙන්නේ කොහොමද? ඒක අපි පිළිගන්න විදිහ, අර්ථකථනය කරන විදිහ, සහ ඒකට මුහුණ දෙන ආකාරය සම්පූර්ණයෙන්ම සන්දර්භය මත රඳා පවතිනවා. ඔබම කිව්වා යෝගාවචරයෙක් ගැන මූලාශ්‍රයේම කියනවා යෝගාවචරයා වේදනාව දෙස බලන්නේ මම දැන් හොඳ තරුණ යෞවනයේ තියෙන වෙලාවේදී ඒ පැමිණෙන දුකට කරට කර මුහුණ දීලා මේක අත්හරිනවා කියන අදිෂ්ඨානයෙන් කියලා. ඒ කියන්නේ ඔහුට වේදනාව කියන්නේ ජයගන්න තියෙන අභියෝගයක්, අවස්ථාවක්. නමුත් සාමාන්‍ය කෙනෙක් වේදනාව දකින්නේ වලක්වාගත යුතු පලායා යුතු දෙයක් විදියට. අත්දැකීම එක වුණත් ප්‍රතිචාරයේ સંદર્ભ දෙකකදී දෙවිදියක් නේද? ඊටත් වඩා ගැඹුරු දෙයක් මූලාශ්‍රයම තියෙනවා. ජරාව හෙවත් වයසට යෑම ගැන කතා කරන තැන පැහැදිලිවම කියනවා. ජරාව පිළිබඳ මේ ප්‍රශ්නේ බැලූ බැල්මට පේන්න තියෙන්නේ මිනිස්යාට විතරයි අදාළ සහ මේක ඒකාන්තයෙන්ම මිනිස්යාට ආවෙනික වූ ප්‍රශ්නයක් කියලා. දෙවියන් වගේ අනිත් ජීවීන්ට මේ ප්‍රශ්නේ ඒ ආකාරයෙන් බලපන්නේ නැහැ. එහෙනම් දුක්ඛ සත්‍යයේ එක කොටසක් වන ජරාව පවා විශ්වීය නැහැ. ති හරය එනම් යම් දෙයක් හටගන්නව නම් ඒක වෙනස් වෙලා නැති වෙලා යනවා කියන යථාර්ථය ඒ දෙවියන්ටත් පොදුයි. ඔවුන්ගේ ආයුෂ්‍ය දිග වුණත් ඒකත් කවදා හරි ඉවර වෙනවනේ. ඒ නිසා හරය තවමත් নিরপেক্ষයි. ඒ নিরপেক্ষ හරය අවබෝධ කරගන්න යන මාර්ගයත් විශ්වීයයි. මූලාශ්‍රයේ තියෙනවා හරිම ලස්සන උපමාවක්. කූඩි හතරක් තියෙන අටල්ලකට හරියටම මහනොට්ටම කඩලා දැම්මා වගේ දුක්ඛ සත්‍ය අවබෝධ කර පමණින් ඉතුරු සත්‍ය තුන අවබෝධ කිරීමට විශාල ඉඩක් ලැබෙනවා. මේක ඕනෑම කෙනෙකුට ඕනෑම භාවනා කරන්නෙකුට අදාළ වෙන ක්‍රියාවලියක්. ඒ වගේම භාවනාවේදී සංකත ධර්මවල යථා ස්වභාවය පේන විදිහත් විශ්වීයයි. මූලාශ්‍රය විස්තර කරනවා ඉරපායලා තියෙන වෙලාවට මුහුදායිනට ගියාම මුහුදේ රළ පේන්නේ ලක්ෂ කෝටියක්. කවදාවත් ඉස්පාසුවක් නැතිව පෙළෙන ස්වභාවය. එකක් කියලා දෙයක් නැහැ. කෝටි ගණනක කොටස් එකතු වෙලා නැති වෙලා යනවා කියලා පේන එක. ඕනෑම කෙනෙකුට ලැබිය හැකි විශ්වීය අත්දැකීමක්. ඔබ දුකේ নিরপেක්ෂ ස්වභාවය ගැන කියන කාරණේ මම පිළිගන්නවා. ඒකේ හරියක් තියෙනවා. නමුත් මේ নিরপেක්ෂ දුකින් ගොඩ එන්න බුදුන් වහන්සේ යොදාගත්තෙත් ඔබ කියන අර උපයෝගිතාවාදී නැත්නම් સંદર્ભයට ගැළපෙන ක්‍රමවේදයක් නේද? ඒකට හොඳම උදාහරණයක් තමයි මං කලින් කිව්ව විනය නීති නම්‍යශීලී කිරීම. නීතියක් කියන්නේ මාර්ගය ගමන් කරන්න පහසු වෙන්න හදපු දෙයක්. ඒ නීතියම කෙනෙකුට බාධාවක් වෙලවනම් අවශ්‍යතාවය අනුව ඒක වෙනස් කරනවා. එතන තියෙන දෘඩ নিরপেক্ষ බවක් නෙවෙයි ප්‍රඥාවන්ත නම්‍යශීලී බවක්. තව උදාහරණයක් මූලාශ්‍රයේම තියෙනවා දහම් කරුණු ඉදිරිපත් කිරීමේදී පවා සංස්කෘතික સંદર્ભය ගැන හිතන්න ඕනේ කියලා. දියුණු යයි සම්මත බටහිර රටවලට යනකොට ඒ රටවල ඇත්තන්ට මරණය ගැන කතා කිරීම නොකළ යුත්තක්. එතකොට මරණය කියන එක විශ්වීය සත්‍යයක් වුණත් ඒ ගැන කතා කරන විදිහ පවා ඒ ඒ සංස්කෘතියට ඒ ඒ સંદર્ભයට ගල ගලප වෙනවා. සත්‍යය ඉදිරිපත් කිරීමේදීත් સંદર્ભය වැදගත් නම් ඒ සත්‍යයේ යෙදීම කොතරම්නම් સંદર્ભය මත අඳා පවතින්නේ නැත්ද? එතකොට මට ඔබෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔබ කියන විදිහට විනය නීතියක් අවශ්‍යතාවය මත වෙනස් කරා නම් චතුරාර්ය සත්‍යයේ එක සත්‍යයක්වත් ඒ වගේ අවශ්‍යතාවය මත වෙනස් කරන්න පුරුවන්ද? දුක්ඛ සමුදය සත්‍ය, ඒ කියන්නේ තණ්හාව දුකට හේතුවයි කියන එක යම්කිසි සංස්කෘතිකට ගැලපෙන්නේ නැත්නම් නෑ මේගොල්ලන්ට නම් දුකට හේතුව වෙන දෙයක් කියලා වෙනස් කරන්න පුළුවන්ද? මම හිතන්නේ නෑ ඔබ කතා කරන්නේ සත්‍යය ඉදිරිපත් කරන ක්‍රමය ගැන. මම කතා කරන්නේ සත්‍යයේ හරය ගැන. ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. බටහිර කෙනෙකුට මරණය ගැන කෙලින්ම කතා නොකර ජීවිතයේ අස්තිර බව ගැන කතා කරලු පටන් ගන්න පුළුවන්. නමුත් අවසානයේදී ඔහුට අවබෝධ කරවන්න හදන්නේ අර වෙනස් නොවන මූලික සත්‍යමයි. ඒක තමයි වැදගත්. ඒක ඊතාන හොඳ ප්‍රශ්නයක්. නෑ සත්‍ය හරය වෙනස් කරන්න බෑ. මම ඒකට එකගයි. නමුත් මගේ තර්කය වෙන්නේ ඒ හරය වටා ඇති සියලුම ප්‍රායෝගික යෙදීම් නීති රීති සහ අර්ථකථන සන්දර්භානුකූල විය යුතුයි කියන එකයි. ඒක තමයි මේ ඉගැන්වීම් පණ ඇති ජීවමාන දෙයක් කරන්නේ. නැත්තම් ඒක වියලි දහමක් විතරක් වෙනවා. අපි බුදුන් වහන්සේගේ උපයෝගිතාවාදී ප්‍රවේශය ගැන තවදුරටත් කතා කරමු. මූලාශ්‍රයම තියෙනවා බුදුදහම පහළ වෙන්න කලින් ඉන්දියාවේ සමහර ආගම්වල ලෙඩක් හැදුනාම ඒක සැලකුවේ ඊශ්වර ශාපයක් විදියට කියලා. ඉතින් වෛද්‍ය ප්‍රතිකාර කරන එක ඊශ්වරයාට විරුද්ධව යනවා වගේ දෙයක්. ඒක දෘඩ নিরপেক্ষ නීතියක්. නමුත් බුදුදහම මොකද කරන්නේ? බෙසජ්ජක කන්දකය හරහා වෛද්‍ය ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම අනුමත කරනවා. ඇයි? ඒක ප්‍රායෝගික නිසා. ඒක මිනිසුන්ට අවශ්‍ය නිසා. එතන තියෙන්නේ ප්‍රශ්නෙට ප්‍රායෝගික සන්දර්භානුකූල විසඳුමක් දීමක් මිසක් ලෙඩ කියන්නේ කර්මය ඒ නිසා කිසිම ප්‍රතිකාරයක් කරන්න එපා වගේ নিরপেক্ষ නීතියක් පැනවීමක් නෙවෙයි. මේ ප්‍රායෝගික බව මේ නමශීලී බව තමයි මම කියන්නේ සන්දර්භානුකූල යෙදීම කියලා. ඔබගේ නෑ වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ උදාහරණය හොඳයි. නමුත් ඒකෙන් මාගේ මුළු තර්කය තවත් ශක්තිමත් වෙනවා. බුදුදහම වෛද්‍ය ප්‍රතිකාර අනුමත කරන්නේ ලෙඩේට හේතුව ඊශ්වර ශාපයක් නෙවෙයි හේතුඵල ධර්මතාවයකට අනුව හටගන්න දෙයක් කියන දන්න නිසායි. ඒ කියන්නේ රෝගය කියන දුක ඒකට හේතුව ඒක නැති කිරීම සහ ඒ සඳහා වූ මාර්ගය ඒ කියන්නේ බෙහෙත් හේත් කිරීම කියන චතුරාර්ය සත්‍යම ව්‍යුහේතනක් තියෙනවා. ඉතින් ප්‍රායෝගික විසඳුම පදනම් වෙන්නේ අර নিরপেক্ষ විශ්වීය මූලධර්මයේ මතමයි. ඔබ බටහිර සංස්කෘතිය ගැන කිව්වා. මරණානුස්සතිය කියන්නේ සංස්කෘතියට සීමා වුණු දෙයක්ද? නැත්නම් මිනිස් මනසට පොදු යථාර්ථයක් මෙනෙහි කිරීමක්ද? බටහිර මනෝවිද්‍යාවේ ටෙරර් මැනේජ්මන්ට් තියරි වගේ සංකල්ප තියෙන්නේ මරණය කියන විශ්වීය යථාර්ථය නිසා නේද? ඒ කියන්නේ ප්‍රකාශ කරන විදිහ වෙනස් වුණත් යටින් දිවෙන මූලික සත්‍ය හැමෝටම පොදුයි. ඒ පොදු බව නිසා තමයි මේ ඉගෙනවීම් සර්වකාලීන වෙන්නේ. මම හිතන්නේ අපි දැන් මේ කතිකාවය හරයටම ඇවිල්ලා තියෙන්නේ. ඔබ කියනවා ප්‍රකාශ කරන විදිහ වෙනස් වෙන්න පුළුවන් නමුත් හරය එකයි කියලා. මම කියන්නේ ඒ ප්‍රකාශ කරන විදිහ, ඒ යොදා ආකාරය කොතරම් වෙනස් වෙනවද කියනවා නම් ඒකම තමයි ඒ ඉගැන්වීමේ සැබෑ වටිනාකම බවට පත්වෙන්නේ කියලා. හිතන්න බුදුන් වහන්සේ විනය නීති පැනවද්දී මේවා ගලින් නෙළුම් නීති කවදාවත් වෙනස් කරන්න බෑ කිවනම් මොකද වෙන්නේ සංඝ සමාජය ඒ ඒ කාලයට දේශයට අනුව හැඩගෙහින්නේ නැතුව වියලි දෘඩ ආයතනයන් බවටපත් වෙන්න තිබුණා නමුත් අවශ්‍යතාවය අනුව නීති වෙනස් කරන්න ඉඩ තිබුණ නිසා තමයි ඒක සියවස් ගණනාවක් නොනැසී පැවතුනේ ඒ වගේම දුක ගැන කතා කරද්දී මිනිස්යාට ආවේනික ප්‍රශ්නයක් කියලා විශේෂයෙන් સંદર્ભගත කිරීමෙන්ම පෙන්නනවා දේශනාව පවා අහන කෙනාට ගැළපෙන විදිහට සකස් කරලා තියෙන බව. ඒ නිසා හරේ ගැඹුර පිළිගන්න අතරම එහි ශක්තිය තියෙන්නේ ඒ ඒ સંદર્ભයට ගලපා ගැනීමේ නම්‍යශීලී හැකියාව තුලයි කියලා මම නැවතත් තර්ක කරනවා. හොඳයි. මේ සාකච්ඡාවෙන් මටනම් නැවතත් තහවුරුනේ චතුරාර්ය සත්‍යයේ මූලධර්මය සියනු සංකත ධර්මයන්ට අදාළ වන নিরপেক্ষ සහ විනස් නොවන සත්‍යක් ලෙස මූලාශ්‍රයේ ඉදිරිපත් කර ඇති බවයි. අවසානයේදී මූලධර්මයේ හරය নিরপেක්ෂ තමයි අනුගාමිකයාට ස්ථිරසාර මාර්ගයක් සපයන්නේ. යෙදීමේදී සුළු වෙනස්කම් තිබුණත් දුක කියන මූලික යථාර්ථය වෙනස් නොවන නිසාමයි එයින් මිදීමේ මාර්ගයත් විශ්වාසනීය වෙන්නේ. ඒ විශ්වාසනීය පදනම නැතුව හැමදේම සන්දර්භයට අනුව වෙනස් වෙනවා නම් අපිට අල්ලගන්න කිසිම දෙයක් නැති වෙනවා. මූලාශ්‍රයේම සඳහන් තත, අවිතත, අනඤ්‍යත කියන වචන තුනෙන් ඒ හරයේ සර්වකාලීන වළංගුභාවයේ තහවුරු වෙනවා. නමුත් ඒ විශ්වාසනීය මාර්ගයේ ගමන් කිරීම දෙනම් ප්‍රඥාවන්ත නම්‍යශීලී බව අත්‍යවශ්‍යයි. හරිය තේරුම්ගෙන ඒ තමන් සිටින සන්දර්භයට ගලපා නොගත්තොත් ඒ හුදු වියලි දහමක් පමණක් වේවි. සැබෑ ශක්තිය තියෙන්නේ ඒ අනුවර්තනය වීමේ හැකියාව තුලයි. මූලාශ්‍රය තුලින්ම පෙනී යන්නේ විනයක් නීතිවල සිට දහම් කරුණු ඉදිරිපත් කරන ආකාරය දක්වා මේ ඉගෙනවීම් වල ඇත්තේ දෘඩ බවක් නොව ප්‍රායෝගික නම්‍යශීලී බවක් බවයි. බුදුන් වහන්සේ දේශනා කළේ අතලොස්සක් පමණක් නම් ඒ තෝරා ගැනීමෙන්ම සන්දර්භයේ වැදගත්කම පැහැදිලි වෙනවා. එබැවින් මෙම ඉගැන්වීම් වල සැබෑ ශක්තිය රැඳී ඇත්තේ ඒවා නිශ්චිත අවස්ථාවන්ට අනුව ප්‍රඥාවෙන් යෙදවීම තුලයි. මෙම දෘෂ්ටිකෝණ දෙකෙන්ම මූලාශ්‍රයේ ඇති ගැඹුර මනාව හෙළිදරව් වෙනවා කියලා මම හිතනවා. নিরপেক্ষ සත්‍යය සහ එහි ප්‍රායෝගික සන්දර්භානුකූල යෙදීම අතර ඇති මේ සියුම් සම්බන්ධය ඇත්තමන් තවදුරටත් ගවේෂණය කළ යුතු ඉතා වැදගත් කරුණක්. The debate එකට ආලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මේ ධර්මදේශනා මාලාවේ තියෙන ඇත්තටම හරිම ගැඹුරු ඉගැන්වීම් ටිකක් ගැන. ඔව්. අපි අද විමසලා බලන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ ඉගැන්වීම් උදාහරණයක් විදිහට ගත්තොත් දුක්ඛ සත්‍යය හෝ විමුක්ති මාර්ගය වගේ දේවල් හැමෝටම හැම වෙලාවෙම ආදාළ වෙන වෙනස් නොවන විශ්වීය සත්‍යන්ද එහෙම නැත්නම් ඒවායේ ප්‍රයෝජනය සහ ආදාළත්වය තීරණය වෙන්නේ පුද්ගලයාගේ අරමුණ සහ ඉන්න સંદર્ભය අනුව. ඒ කියන්නේ විශේෂිත අවස්ථාවලට විතරක් ගැලපෙන උපදෙස් මාලාවක්ද කියන එක. මම අද තර්ක කරන්නේ මේ මූලධර්ම විශ්වීයයි ඒවායේ සත්‍යතාව කාලෙන් ස්ථානෙන් හෝ පුද්ගලයාගෙන් සීමා වෙන්නේ නැහැ කියන පැත්තෙන්. මගේ අදහසට වඩා ටිකක් වෙනස්. මම මේ ඉගැන්වීම් දකින්නේ ඊටාම නිශ්චිත ඉලක්කයක්. ඒ කියන්නේ දුකින් මිදීම සඳහාම නිර්මාණය කරපු හරිම බලවත් විශේෂිත මෙවරම් කට්ටලයක් විදිහට. ඉතින් ඒ වායේ යෙදීම සහ අදාළත්වය තෝරාගත් අවස්ථාවලට සීමා වෙනවා කියලා මම හිතන්නේ. හරි. මගේ තර්කය පදනම් වෙන්නේ මූලාශ්‍රයේම මේ ඉගැන්වීම් හඳුන්වන විදිහ මතයි චතුරාර්ය සත්‍ය, ඒ කියන්නේ මේ ඉගැන්වීම් වල හරය තත අවිතත අනන්‍යත කියලා හඳුන්වනවා. සරලවම කිව්වොත් ඒක හරියට ගුරුත්වාකර්ෂණය වගේ. අපි කවුරුණත් කොහෙ හිටියත් මොන කාලයක ජීවත් වුණත් ගුරුත්වාකර්ෂණය කියන යථාර්ථය වෙනස් වෙන්නේ නැහනේ. දුක විශේෂයෙන්ම ජරාව සහ මරණය කියන සත්‍යයත් ඒ වගේ කියන එකයි මූලාශ්‍රය අදහස. මේකෙන් ගැලවෙන්න බලාපොරොත්තු වෙන්න ඕනෑම කෙනෙක් මේ යථාර්ථයට මුහුණ දෙන්නම ඕන. ඉතින් මේවා කොහොමද අවස්ථාවට අදාළ උපදෙස් විතරක් වෙන්නේ? මම දකින්නේ මේවා පැවැත්වීමේ මූලික නීති විදියට. ඒ ඉගැන්වීම් ඉදිරිපත් කරලා තියෙන විදිහ ඒක අතිශයම ප්‍රායෝගික සහ සන්දර්භයට ගලපලා තියෙන බව බව මුලාශ්‍රයෙන්ම පැහැදිලි හොඳම උදාහරණය තමයි බුදුන් වහන්සේ සර්වඥතා ඥානියෙන් විශ්වයේ හැමදේම දැනගෙන හිටියත් උන්වහන්සේ දේශනා කළේ විමුක්තිය කියන අරමුණට අදාළ වෙන කොළ මිටක් විතරයි කියන කාරණය. ඒකෙන් පේන්නේ හරිම උපයෝගිතාවාදී ප්‍රවේශයක්. හැමදේම හැමෝටම අදාළ නම් ඇයි මේ වගේ තෝරා බේරා ගැනීමක්? ඒක හරියට ලෙඩේට අවශ්‍ය බෙහෙත දෙනවා වගේ වැඩක්. විශ්වයේ තියෙන හැම බෙහෙතක්ම දෙන එක නෙවෙයිනේ කරන්නේ. ඒ නිසා මම දකින්නේ මේවා විශ්වීය නියමයන්ට වඩා නිශ්චිත ව්‍යාපෘතියක් සඳහා තෝරාගත් උපකරණ මාලාවක් විදියට. ඒත් ඒ කොළමිට තෝරාගත්තේ ප්‍රායෝගික නිසා විතරක්මද? එහෙම නැත්නම් මිනිස් මනසට ග්‍රහණය කරගන්න පුළුවන් සත්‍යයේ සීමාවක් තියෙන බව පිළිගැනීමක්ද? මං කියන්නේ විශ්වීය සත්‍යක් තුනත් හැමෝටම එකපාර දරාගන්න බෑ කියන එක වෙන්න බැරි දෙයකින් කියුනේ. තෝරාගත්ත කොළමිටේ තියෙන සත්‍යයේ විශ්වීය බව ඒකෙන් අඩු වෙන්නේ නැහෙනේ. දේශනා කරපු දේ, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය විපරිණාමයට ලක්නවන අනන්‍යතාවයක් බව පැහැදිලිවම කියනවා. ඒ කියන්නේ තෝරා ගැනීම සිදුවුනේ ප්‍රයෝජනීය මත මිසක් සත්‍ය සාපේක්ෂතාව මත නෙවෙයි. ඔබ කියන දේ මට තේරෙනවා. නමුත් මම අවධාරණය කරන්නේ තෝරා ගැනීමේ ක්‍රියාවලියමයි. ඒ ක්‍රියාවලියෙන්ම ගම්ම්‍ය වෙනවා සන්දර්භයක් තියෙන බව. හිතන්න දක්ෂ වෛද්‍යවරයෙක් ගැන. එයා ළඟ හැම ලෙඩකටම බෙහෙත් තියෙන්න පුරුවන්. ඒත් එයා රෝගියාට දෙන්නේ ඒ වෙලාවේ ඒ රෝගියට අදාළ බෙහෙත විතරයි. ඒකෙන් අනිත් බෙහෙත් බොරු වෙන්නේ නැහැ. හැබැයි ඒ රෝගියාට අදාළ වෙන්නේත් නැහැ. බුදුන් වහන්සේගේ ප්‍රවේශයත් ඒ වගේ. උන්වහන්සේ පණිවිඩය ශ්‍රාවකයාට සහ අවස්ථාවට ගැළපෙන විදියට සකස් කළා. ඒ වගේම මූලාශ්‍රයේම තවත් අනතුරු ඇඟවීමක් තියෙනවා ශ්‍රද්ධාව ඒ කියන්නේ සද්දදා මත හෝ තර්කය ආකාර පරිවිතක්ක මත පදනම් වෙලා යමක් අන්ධ විදිහට පිළිගත්තොත් ඒකේ හිස් දෙයක් පුස්සක වෙන්න පුළුවන් කියලා. එතකොට ඒකෙන් ඉල්ලා සිටින්නේ මොකද්ද? විශ්වීව පිළිගන්න කියලාද? නෑ. එක එක් පුද්දලයා තමන්ගේ સંદર્ભය තුල ඒකේ වළංගුභාවය තහවුරු කරගන්න කියලයි. මම ඒ තර්කයෙන් නෙත්තු කැම්වෙන්නේ නැහැ. මොකද ඔබ ඔය කියන පුද්ගලික තහවුරු කර ගැනීමේ ගමනේදී පවා හැමෝටම මුහුණ දෙන්න සිදුවන මගහැරින්න බැරි පොදු අධියරවල් තියෙනවා. ඒක මූලාශ්‍රයේ පැහැදිලිව විස්තර වෙනවා. උදාහරණයක් විදිහට භාවනානුයෝගීව ගමන් කරන යෝගාවචරයාට මරණයට සමාන දුකකට මරණ දුක දහෝ සමාන දුකකේ කියන තැනට මුහුණ දෙන්න වෙනවා. මේක විකල්පයක් තියෙන දෙයක්වත් කෙනාගින් කෙනාට වෙනස් වෙන දෙයක්වත් නෙවෙයි. ඒ මාර්ගය යන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන්ම පසු කළ යුතු විශ්වීය සංදිස්කානයක් විදියට ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකෙන් පේන්නේ නැත්ත යම් යම් අධ්‍යක්ීම් කොන්දීසි විරහිතවම විශ්වීයයි කියලා. හ්ම්. ඔබ ඔය කියන භාවනා අධ්‍යක්ීම ඇත්ත. ඒ මාර්ගයේ යන කෙනෙකුට ඒක පොදුයි. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ හැමෝම මේ මාර්ගයේ යන්නේ නෑ යන්න සුදුසුත් නෑ කියන එක. ඔව් එම නිශ්චිත මාර්ගය සඳහා ඒ අත්දැකීම අවශ්‍යයි. ඒකට මම එකඟයි. ඒත් බලන්න ආනාපාන සති භාවනාව වගේ මූලික දෙයක් ගැන පවා මූලාශ්‍රයම කියනවා ඒක හැමෝටම සුදුසු නෑ ඒකට මනා 100ක් අවශ්‍යයි කියලා. මුට්ටස්සතිස්ස අසම්පජානස්ස කියන தත්ත්වය. ඒ කියන්නේ සිහිය ගිලිහිලා Taman කරන දේ ගැන පැහැදිලි අවබෝධයක් නැති කෙනෙකුට මේක කරන්න බෑ කියලායි කියන්නේ. බලන්න මූලිකම භාවනාවකටත් පූර්ව කොන්දේසියක් තියෙනවා. එකෙන් පැහැදිලිවම පේනවා මේක හැමෝටම එකම විදිහට දෙන්න පුළුවන් විශ්වීය බෙහෙත් වට්ටරුවක් නෙවෙයි. ඒ පුද්ගලයාගේ සූදානම මතයි ඒක රඳා පවතින්නේ. එතකොට ඔබ කියන්නේ මූලික සත්‍ය විශ්වීය වුණත් ඒ සත්‍ය අවබෝධ කරගන්න තියෙන මාර්ගය හැමෝටම එකම විදිහද අදාළ නෑ කියලාද? හරියටම මගේ තර්කය ඒකයි. සත්‍ය හරියට කඳු මුදුනක් වගේ වෙන්න පුළුවන්. හැමෝටම පේන එකම තැනක තියෙන දෙයක්. ඒත් ඒ කඳු මුදුනට නගින පාරවල් එකකට වඩා තියෙන්න පුළුවන්. සමහර පාරවල් හරිම දුෂ්කරයි. ඒවයින් යන්න විශේෂ පුහුණුවක් ඕන. සමහර පාරවල් ලේසි. සමහරයට එක පාරක් ගැලපෙනවා, තව කෙනෙක්ට වෙන පාරක් ගැලපෙනවා. ඒ නිසා මාර්ගීය විශ්වයයි කියන්න බෑ. ඒක අතිශයින්ම පුද්ගලබද්ධයි. මම හිතන්නේ අපි මෙතනදී මූලධර්මයයි ඒකේ ප්‍රායෝගික යෙදවුමයි පටලවා ගන්නවා. ජරාව සහ මරණය පිළිබඳ මූලධර්මය විශ්වීයයි. සිද්ධාර්ථ කුමාරයාගේ කතාව බලන්න රජතුමා කොච්චර උත්සාහ කළත් ඒ යථාර්ථය කුමාරයාගෙන් වසන් කරන්න බැරි වුණා. මොකද ඒක මාලිගාව ඇතුළෙත් මාලිගාවෙන් එළියෙත් එකසේ ක්‍රියාත්මක වෙන සත්‍යයක්. ඒ සත්‍ය රජ කෙනෙකුටයි සාමාන්‍ය වැසියෙකුටයි දෙන්නටම පොදුයි. ඒ විශ්වීය භවතියෙන්ගේ එතන මාර්ගය වෙනස් වෙන්න පුළුවන් ඒත් මුහුණ දෙන යථාර්ථය එකයි. නමුත් ඒ යථාර්ථයට ප්‍රතිචාර විදිහට ඉදිරිපත් කරලා තියෙන ඉගැන්වීම් දිහා බලන්න පවුලෙන් දීපල වලින් අබිනිෂ්ක්‍රමණය කරන එක මේ ගැඹුරු දුක අවබෝධ කරගන්න ප්‍රායෝගික පියවරක් විදිහට දක්වලා තියෙනවා. ධම්මට කියන්න මේක සමාජයෙන් හැමෝටම විශ්වීයව අදාළ කරන්න පුළුවන් උපදේශක්ද? නෑ. ඒක හරීම විශේෂිත ජීවන මාර්ගයක් තෝරාගත්ත කෙනෙකුට විතරයි ප්‍රායෝගික වෙන්නේ. මේක හරියට නීතියක් తీරවා හැමෝම සපත්තු දාන්න ඕනේ කියලා. හැබැයි කකුලක් නැති කෙනෙක් ආවම මේ නීතිය තේරුමක් නැහැනේ. ඒ වගේ තමයි මේ සමහර ඉගැන්වීම්. ඒවායේ අරමුණයි වැදගත්. අකුරටම හැමෝටම අදාළ කිරීම නෙවෙයි. ඒකයි විනය නීති පව අවශ්‍යතාව අනුව වෙනස් වෙන්නේ. ඔබ විනය නීති ගැන කතා කරන එක හොඳයි. භික්ෂුවක් පැවිදි කිරීමේ වයස අවුරුදු 20ක් විය යුතුයි කියන නීතිය විශේෂිත අවස්ථාවකදී මවගේ කුස තුල සිටි කාලය ඇතුළත් වෙනසේ ගේබ විසති ලෙස සංශෝධනය කරනවා. ඔබ එක උදාහරණයක් විදිහට ගනීවි නම්‍යශීලී බවට. ඒත් මම දකින්නේ ඔබ පරිපාලන නීතියකුයි මූලික ධර්මතාවයකුයි පටලවා ගන්නවා කියලා. සමාගමක අභ්‍යන්තර නීති රීති බයිලෝස් වගේ දේවල් කාලෙන් කාලයට වෙනස් වෙනවා අවශ්‍යතාවනුව. ඒත් ඒ සමාගම පවතින රටේ භෞතික විද්‍යාවේ නීති ගුරුත්වාකර්ෂණය වගේ දේවල් වෙනස් වෙන්නේ නැහැ. විනය නීති කියන්නේ අර සමාගමේ නීති වගේ. චතුරාරි සත්‍ය කියන්නේ භෞතික විද්‍යාවේ නීති වගේ. ඒ දෙක එකට තියලා බලන්න බෑ. ඒක හරීම රසවත් ප්‍රතිසමයක්. ඒත් එතකොට අපි කොහොමද මේ දෙක අතරේ සීමා මායිම් අඳින්නේ? ඔබ කියන විදිහට ගිහිගේ අත්හැරීම පරිපාලන නීතියක්ද නැත්නම් මූලික ධර්මතාවයක්ද? මොකද මූලාශ්‍රයේ ඒක ඉදිරිපත් කරන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගැනීමේ මාර්ගයේ ප්‍රබල පියවරක් විදිහට. එතකොට ඒකස්ත් විශේෂිත පිරිසකට විතරක් ආදාළ වෙන උපකරණයක් නේද? බහුතරයක් මිනිස්සුන්ට ඒක ප්‍රායෝගික නෑ. ඒ කියන්නේ එයාට විමුක්තිය ආදාළ නැද්ද? නැත්නම් යාට තියෙන්නේ වෙනත් උපකරණ කට්ටලයක්ද? මගේ තර්කය ඒකයි. සන්දර්භය අනුව උපකරණ වෙනස් වෙනවා. මං කියන්නේ ගිහිගිය අතහැරීම කියන්නේ විශ්වීය සත්‍යයට දක්වන එක්තරා ප්‍රබල ප්‍රතිචාරයක්. ඒක එකම ප්‍රතිචාරය නෙවෙයි. හැබැයි ඒකට හේතු වුණු මූලික ප්‍රශ්නය, ඒ කියන්නේ ජරාව, මරණය, දුක කියන යථාර්ථය හැමෝටම පොදුයි. ඒ යථාර්ථය විශ්වීයයි. ප්‍රතිචාර විවිධ වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නේ වෙනස් වෙන්නේ නෑ. හරි. එහෙනම් අපි එකඟ වෙනවා ප්‍රශ්නේ විශ්වීයයි නමුත් විසඳුම් සන්දර්භානුකූලයි කියන එතකොට ඒකෙන් මගේ මූල් තර්කය, ඒ කියන්නේ මේ ඉගැන්වීම් කියන්නේ නිශ්චිත ඉලක්කයක් සඳහා වූ මෙවලම් කට්ටලයක් කියන එක ශක්තිමත් වෙනව නේද? මොකද මෙවලමක් හැම වෙලේටම යොදාගන්නේ නිශ්චිත කාර්යයක් සඳහා නිශ්චිත સંદર્ભයක් තුල. මිටක් හැමදේටම පාවිච්චි කරන්න බෑනේ. ඒක ඇණයක් ගන්න තමයි හොඳම. සාරාංශයක් විදිහට මගේ ස්ථාවරය පැහැදිලි කළොත් ඉගැන්වීම් ප්‍රකාශ වෙන ආකාරය හෝ ඒවාට දක්වන ප්‍රතිචාර වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒ ඉගැන්වීම් වලින් පෙන්වා දෙන මූලික සත්‍යයන් ඒ කියන්නේ දුක්ඛ සත්‍යය, එහි හේතුව සහය නැති කිරීමේ මාර්ගය කියන මූලධර්ම සත්ව පැවැත්මේ වෙනස් නොවන විශ්වීය අංග. ඒවා ආමන්ත්‍රණය කරන தත්ත්වය විශ්වීය වන නිසා මම තවමත් විශ්වාස කරනවා මේ මූලධර්ම විශ්වීය වශයෙන් ආදායලයි කියලා. මෙවලම් වෙනස් වුණත් ඒවා හදලා තියෙන්නේ එකම විශ්වීය ප්‍රශ්නය විසඳන්නයි. මම තවමත් මගේ ස්ථාවරයේ ඉන්නවා. මේ ඉගැන්වීම් කියන්නේ ನಿಶ್ಚಿತ ಇಲಾಖ್ಯಾತ್ ಸಂದ ಹಾವು ಇತಾಮ නිර්වද්‍ය ප්‍රබල සහ ප්‍රායෝගික උපදේශ මාලාවක්. ඒවායේ බලය තියන්නේ ඒ නිර්වද්‍යතාවයේ සහ සන්දර්භයට ගැළපීමේ හැකියාවේ. මූලාශ්‍රය තුලම තියෙන නීතිවල නම්‍යශීලී බව, බුදුන් වහන්සේගේ දේශනාවල තෝරාගත් ස්වභාවය සහ පුද්ගලික සත්‍යාපනයේ අවශ්‍යතාවය අවධාරණය කිරීම තුලින්ම පැහැදිලි වෙන්නේ මේවායේ යෙදීම විශ්වීය නෙවෙයි. ඒක සාධකයාගේ తත්වය, සූදානම සහ අවසාන අරමුණු මත රඳාපවතිනවා කියනකයි. ඇත්තටම මේ විවිධ දෘෂ්ටිකෝණවලින් මේ කාරණිය දිහා බලනකොට තමයි මූලාශ්‍රයේ තියෙන ගැඹුර තවත් හොඳට තේරෙන්නේ. මේ මූලධර්ම විශ්වීය නීති විදිහට දැක්කත්, විශේෂිත මෙවලම් කට්ටලයක් විදිහට දැක්කත්, ඒවායේ තියෙන ගැඹුරු ස්වභාවය සහ විමුක්තිය සඳහා ඒවායේ තියෙන වටිනාකම ගැන නම් කිසිම විවාදයක් නෑ. ඒකාන්කයෙන්ම මේ සාකච්ඡාවෙන් පේනවා මේ දේශනා තුල ගවේෂණය කරන්න විමසලා බලන්න තව කොයිතරම් දේවල් ඉතිරි වෙලා තියෙනවද කියලා.